වෙනි 6 කාණ්ඩ 6 වෙනි කාණ්ඩයි 6 වරක් කාණ්ඩේ ඉතිගේ පොදු නම වශයෙන් සඳහන් කරලා තින්නේ තණ්හා චක්කේ කියලා. ඊට ඉස්සෙල්ලා ආධ්‍යාත්මික ආයතන 6 හය කණ්ඩායමක් වශයෙන් දැක්කා. ඊට පස්සේ බාහිර ආයතන හය තවත් කණ්ඩායමක් වශයෙන් දැක්කා. ඊට පස්සේ අනෝ පහළ වෙන විඥාණය තවත් හය කණ්ඩායමක් විදිහට දැක්කා. ඊට පස්සේ ස්පර්ශය, ස්වේදනාව දැන් තණ්හාව කියලා හයවෙනි චක්කේ ਸਰවචනාසේ පෙන්වන්නේ මේ සංසාර වටය පැවැත්වීම සඳහා විශේෂයෙන්ම වැදගත් වෙන පුරුක්තිය. ඉතින් මේ තණ්හාව පිළිබඳව අවබෝධ කරගෙන තණ්හාව පිටු දැකීමෙන් ඇති කරගන්න විමුක්තියට චේතෝ විමුක්ති කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒ තණ්හාවක් ඇති වෙන්න හේතු වෙන අවිද්‍යාව දැකලා අවිද්‍යාව පිටු දැකීමට කටයුතු කිරීමෙන් ලබන විමුක්තියට පඤ්ඤා විමුක්ති කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාව එහෙනම් තතු ඇති හැටි නොදැනීම විශේෂයි යදී භාවනා කරන කෙනාට විපස්සනා භාවනා කරන කෙනයි කියලා කියනවා. එමන යන් පැත්තෙන් බලනකොට මේ තෘෂ්ණාව දුරු කිරීම සඳහා ක්‍රමවේදේ පාවිච්චි කරන එකට සමත යානිකයි කියලා කියනවා. ඒ නිසා සර්වචනාංශයේ ධාතනේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති වශයෙන් විමුක්ති මාර්ග දෙකක් සඳහන් කරලා තියෙනවා. ඒ එක එකක් පටිච්චසමුපාදේ එක පුරුකකටයි එල්ල කරලා තියෙන්නේ. විපස්සනා වඩන කෙනා පඤ්ඤා විමුක්තියකට කටයුතු කරන කෙනා එහෙම නැත්නම් ඥානය අනුව හික්මෙන කෙනා අවිද්‍යාවටයි පහර දෙන්නේ. පඤ්ඤා ශික්ෂා කියලා එකට කියනවා. යම් කෙනෙක් ඒ ඒ චක්‍රයේම මේ තෘෂ්ණාව කියන පුරුක අල්ලාගෙන අවබෝධ කරගෙන තෘෂ්ණාව දුරු කිරීමට කටයුතු කරනවනම් ඒකට චේතෝ විමුක්ති කියලා සඳහන් කරනවා. ඒක චිත්ත නැත්නම් සමාධි ශික්ෂාව වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා දන්වල පුරුක් බලයක් තියනවා කියලා හිතුවොත් ඒ කොතනින් පුරුක කැඩුවත් දඟල වලේ කැඩෙනවා. අවිද්‍යාවෙන් කැඩුණොත් චේත පඤ්ඤා විමුක්ති කියනවා. තෘෂ්ණාවෙන් කැඩුණොත් චේතෝ විමුක්ති කියලා කියනවා. ඉතින් මේ සබේ ඉන්න කට්ටිය කොයි එක්කනා කොයි කටයුතු කරනවද කියලා කියන්න දාන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ කොයි පුරුකෙත් යථාබෝධය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ කරුණු එහෙම නැත්නම් විපස්සනාට අදාළ කරුණුත් අපි ඉදිරිපත් කර ගන්න ඕනේ. ඒ වගේම මේ අවබෝධය ලැබෙන්න ලැබෙන්න තමයි ළඟ තියෙන මේ තෘෂ්ණාව ඇලී බැඳී ගන්න ගතිය දුරු වෙන්න කටයුතු කරන්නත් ඕනේ. ඒ නිසා මේ දෙකම දැක දැක දන දන ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යනවන ප්‍රගතියක් ප්‍රගමනයක් ලබනවන ඒක හරි සම්බර ගමනක්. එහෙම නැත්නම් අනු අනුපිළිවෙලින් යන ගමනක් සිද්ධ වෙනවා. ඒ අනුව බලනකොට මේ හයවෙනි චක්කය, තණ්හා චක්කය සමතය අනුව නැත්නම් සමාධි ශික්ෂාව අනුව මේ බාලකඳ උරේ පහර දෙන තැන. ඒක කඩාගත්තොත් මුළු වලේම කැඩිලා යනවා. ඉතින් මේක තමයි සරුවච්චන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග දහගතා తත්‍ර తත්‍රා විනන්දිදී තේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් සංසාරේ බැම්මට තියෙන එකම කැඩිය යුතු එකම පුරුක වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ තෘෂ්ණාව කිරීම. ඒක නිසා පසු කාලින ආචාර්යවරු පෙන්නනවා තෘෂ්ණාව තමයි ළඟ පේන හතුරා අවිද්‍යාව තමයි ඈත ඉන්න හතුරයි කියලා. අපි මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් එක්ක වැඩ කරනකොට ඒ තෘෂ්ණාව ඇති වෙන හැටි ඒ තෘෂ්ණාව නැති කරන හැටි පිළිබඳව අවබෝධ කරන්ඩ අවිද්‍යාව පිළිබඳව ඇස් අරගෙන ඉන්න ඕනේ. අවිද්‍යාව පිළිබඳ අවදියක් තියෙන්න ඕනේ නැත්නම් තෘෂ්ණාව දුරු කරන්න ගිහිල්ලා නොදැනුවත්වම තව තෘෂ්ණාවකට අහු වෙනවා. ඒ තරම් මේ තෘෂ්ණාව ෂටයි. කෝල්ල ගුලියක් වගේ මේ අතින් ගලවන්න හදනකොට මේ අතිය අහු වෙනවා. මේ අතින් අඳනකොට මේ අතින් අහු වෙනවා. ඒක ගලවන්න අමාරුයි. ඒ නිසා අවිද්‍යාව සහ තෘෂ්ණාව කියන මේ දෙකම පිළිබඳව යෝගාවචරයට දැනුමක් අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් ඒක තන භාවනාව කරකැවෙන්න පටන් ගන්නවා. පිටි ඒක නිසා මේ තෘෂ්ණාව ගැන ඉගෙන ගන්නකොට තෘෂ්ණාව දුරු කිරීම කරන කල යුතු අතර අවිද්‍යාව නැති කිරීම නැත්නම් ඇති දේ ඇති හැටියට දැන ගැනීම පිළිබඳවත් යෝගාවචරයේ ඥානය ක්‍රියාත්මක වෙන්න ඒ දැනට බුරුමේ ඉතිහාසය ගැන ගත්තොත් මහා ශීෂ්‍ය ආඩෝ ස්වාමීන් වහන්සේ අපේ ඔය බුද්ධ ජයන්තියට පොඩ්ඩක් කල්ැතු වගේ බුරුමේට ලොකු වෙනසක් ඇති කරා මේ සුද්ධ විපස්සනා ක්‍රමය ගෙන හැරපෑමේ. ඒක ගොඩක් කලාවට අවිද්‍යාව නැති කරලා විපස්සනා ඥාන පහල කරගෙන පඤ්ඤා විමුක්තියට ඇති ඉඩ පහඩුකම් සලසනට සුවිශේෂී නැමක් ඇති කරා. ඒ ස්වාමීන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා බුරුමි තිබුණේ මෝගුක් භාවනා ක්‍රමය. ඒ මෝගුක් සයාඩෝ සෑහෙන જાතියක් වශයෙන් ඒ බුරුම ජාතිකයට භාවනා ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ භාවනා ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් උගන්වන්නේ පටිච්ච සමුප්පාදේ වැඩ කරන්න හැටි අවිද්‍යාව කොහොමද සංස්කාර කරන්නේ අවිද්‍යාව නිසානේ අපි මේ දේවල් වෙනස් කරන්නේ සකස් කරන්නේ ඒ වෙනස් කරන දේවල් අනුව තමයි විඥානේ පහළ වෙන්නේ ඉතින් බොහෝම විචිතුරුව ඒ ද්වාදසාකාරයේ දොළොස්සාකාරයේ විස්තර කරලා ඒ ශාංශික ප්‍රධාන එල්ලෙ වෙන්නේ මේ වේදනාපච්චා තණ්හා කියන මේ පුරුකට ඒ ස්වාමීන් වහන්සේ දේශනාවේදී මතක් කරනවා වේදනාව පිළිබඳ නොදැන හිටියොත් අනිවාර්යෙන් එනේන හැම වේදනාවකම තෘෂ්ණාව පහළ වෙනවා. මේ වේදනාව ඇතිවීම පිළිබඳව අවදියෙන් හිටියොත් වේදනාපච්චා තණ්හා විනෝට වේදනාපච්චා පඤ්ඤා ප්‍රඥා පහළ කරගන්න පුළුවන්. අන්නේ ප්‍රඥාව තිබුණොත් විතරයි මේ තෘෂ්ණාව ඇතිවීම අනායාසයෙන් සිදුවෙන මේ තෘෂ්ණාව ඇතිවීම හරියට දැක දැක දන දන පාලනය කිරීමෙන් මේ වේදනාව කොහොමද තෘෂ්ණාව හරහා අපි මේ සංසාර බර කරත්තර බැඳගෙන අපෙන් වැඩ ගන්න. අපි දාස භාවයටපත් කරගන්නේ කොහොමද කියලා මේ වේදනා චෛතසිකය එනේන වෙලාවට දුක් වේදනාව සුඛ වේදනාවත් අදුක්කම සුඛ වේදනාව ආවත් තෘෂ්ණාව ඇති කරනවා. ඒ හරි අමාරුයි දර්ශනයට අල්ලා ගන්න. වේදනාව නිසා ඇයි අනිවාර්යයෙන්ම තෘෂ්ණාව පහළ වෙනවයි කියලා <clears throat> සඳහන් කරන්නේ. මොකද තෘෂ්ණාව කියලා කියන්නේ ඇලීමක් කරන. මෙහෙම නැත්නම් ඡන්දයක්, මනාපයක්. නමුත් සුඛ වේදනාවට නම් අපට හිතා ගන්න පුළුවන් ඇලීමක්, ආසාවක්, සුඛේ පිටපස්ස යamak තියෙනවා. ඒතර දුක් වේදනාව නිසා තණ්හාව කොහොමද ඇති වෙන්නේ? දුක් වේදනාව ඇති වෙන්නේ අවිද්‍යාව නේද? අව්‍යාපාදේ නේද? ඒක නිසා සුඛ වේදනාවට නම් තණ්හාව කියතයි. නමුත් ලෝකෙ ගොඩක් තියෙන දුක් වේදනාවනේ. ඉතින් දුක් වේදනාව කොහොමද තෘෂ්ණාව ඇති වෙන්නේ කියලා ඒක මේ සුත්තමේ ඥානය එහෙම නැත්නම් ඒ පිළිබඳව තර්ක ඥාන අන්වේ ඥාන නැති කෙනාට උගාක් වෙලාවට හිතනවා මේ වේදනාපච්ච තණ්හා කියන එක ඒකපාක්ෂික ආංශික ප්‍රකාශයක් විතරයි. ඇයි දුක් වේදනාවට තෘෂ්ණාව ඇති වෙනවයි කියන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධතාවය මූල ධර්ම වාසියෙන් පොතේ දැනුම වාසියෙන් බහුසුත භාව වශයෙන් දැනගන්නකොට යෝගාවචරයට පුළුවන් වෙනවා තමන්ට එනේන හැම වේදනාවක්ම මේ ලබාගත් අලුත් දැනුම හරහා දැනගෙන කෙලෙස් අපලවුවා දාසකම් කරගන්න හැටි. මාය අපව දාසත්වයටපත් කරගන්න හැටි තමන්ටම දැක ගන්න පුළුවන්. ඒ නිසා තණ්හාව ਸਰුවචනාංශයෙන් පෙන්නකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනකට දක්වලා තියෙනවා. ඒ කාම තණ්හාව කියලා කියන්නේ කාම ඡන්දේ කියන්න පුළුවන්. නැත්නම් කාම මිත්‍යාචාරය අනුව අපි ලබන්න හදන මේ කායික සුඛය එහෙම නැත්නම් නීවරණ වල තියෙන කාම ඡන්දය පරිඋත්ථාන වශයෙන් එහෙම නැත්නම් රාගානුසය වශයෙන් අනුසය ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ કોઈ දෙකින් හෝ Tamange ඉඳුරන් වර්තමාන වශයෙන් පිනවීමට ගන්නා ප්‍රයත්නය කාම ඡන්දේ මේ කාම තණ්හාව නිසායි කෙනෙක් අතින් සිද්ධ වෙන්නේ. ඒ නිසා හැම කෙනාම හැම ඉරියව්වෙම හැම දෙයකින්ම මේ තමන්ගේ ඉදurang පිනවීමේ ආශාවක තමයි ගත කරන්නේ. ඉතින් ඒ සඳහා දුක් කරදර ගන්නවා සෑහෙන්න. ඒ සඳහා හිත් කරදර ගන්නවා සෑහෙන්න කොහොම හරි හොඳින් හෝ නරකින් හරියට හෝ වැරදිවට සාධාරණව අසාධාරණව ඒ තමන්ගේ සැප සාධනය කරන්න ගන්න හැම ප්‍රයත්නයක සාධාරණීකරණය කරනවා කරලා අපි මේ සැප වැඩිීමේ කටයුත්තකට යනවා ඒක අපිට කියන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ගෝචර සැප ඇහැට රූප කනට ශබ්ද වශයෙන් අපි මෙතෙක් කල් ඉගෙන ගන්න හදපු දේ වර්තමාන වශයෙන් මේ ඉඳුරම් පිනවීමට ගන්න ප්‍රයත්නයට අපිට කියන්න පුළුවන් කාම සංහාව කියලා. අපි හිතමු යම් වෙලාවක අපට මනාප රූප දකින්න හම්බ වෙනවා ඇතිතරම් මනාප ශබ්ද අහන්න හම්බ වෙනවා ගඳ රස පහස හිතට ඒක ලොකු සතුටක් ඇති වෙනවා සන්තුෂ්ටි කරගතිය එහෙම නැත්නම් මේ කාමයාගෙන් තමන් ආඩ්‍ය වෙච්ච ගතිය ඒ වෙනකොට ඒ තමන්ට සැපක් ආපුවාම ඒ සැප තමන් විඳින මේ වර්තමාන අස්පනා පිට විඳින සැප තමන්ගේ හිත මිතුරන්ට ප්‍රියමනාප ඇත්තන්ට දීම සඳහා ඒ කෙනා තුල මාන්නයක් ඇති වෙනවා. ඒ කෙනා තුල සක්කාය දිට්ඨියම මෙහෙවනවා. දැන් උඹ හරි ඒ නිසා උඹේ දරුවන් ගැන හිතපන්, අම්මා ගැන හිතපන්, තාත්තා ගැන හිතපන්, නෑයෝ ගැන හිතපන්, යාළුවෝ ගැන හිතපන්, සෝජාතිකෝ හිතපන්, නගරේ ගැන හිතපන්. ඉතින් මේක නාර ඇතිවෙච්ච මේ විඳින සැපය අනික් අයට මේ මම විඳින සැපය අපි කියන ඒක වචනේ බහුවචනට යනකොට ඒ සඳහා ගන්න ප්‍රයත්න වලට කියන භවතණ්ණාව කියන. කාමතණ්ණාව කියන්නේ මගේ ඉදරම් පිනව වර්තමාන වශයෙන්. භවතණ්ණාව කියලා කියන්නේ අපේ සැප. මගේ නෑයුන්ගේ, මගේ ප්‍රියායගේ, මනාපයගේ ඊට පස්සේ දැන් කාමසන්නාව මෙතනනේ සැප විඳින්නේ දැන් අපි කියන නිසරණ වනේදී අපිට භාවනා කරනකොට එන සැපයක් නෙමෙයි මේක ඉදරම් පිනවීම සැපය. නිසරණනේ ලැබුණයි කියලා හිතමු. අනිවාර්යයෙන්ම ඒතකොට හිතනවා මේක කොහොමද ගෙදර ගෙනියන්නේ කියලා. ඒ මෙතන තියෙන එක අතෙන්ට ගෙනියන්නත් ඒ සැප ලැබෙනකොට හිත සැලසුම් හදනවා. මම වගේම අනික් අයට මෙතන වගේම වෙන තැනකදී මේ දැන් වගේම ඊගා චිත්තක්ෂණය ඒක නිසා මේ වර්තමාන වශයෙන් ඉදරම් පිනවෙන මේ කාම සැපය මම දැන් මෙතන පදන මේ ක්‍රියාත්මක වෙනවා. ඒ තංග සම්පූර්ණ වෙන්නේ සම්පූර්ණ වෙනකොටම යන යන තැන හැම වෙලාවෙම මගේ සීල දිනාට ලැබීම සඳහා අපේ හිත විශාල සැලසුම් හදනවා. ඒක බොහොම කරුණාවක් අනුව තමයි පැතිරෙන්නේ. එහෙම නැත්නම් දයානුකම්පාව නැත්නම් මට පුළුවන්. දැන් මට නම් හරි. මම මගේ දරුවන්ට දෙන්න ඕනේ, අම්මට තාත්තට දෙන්න ඕනේ, අනේ අනේ ලබන්න ඕනේ. හැම වෙලාවෙම ලබන්න ඕනේ කියලා මෙන්න මේ ලැබපු ටික ඉතිරි පැතිරි පැදුරලා ගන්න කරන ප්‍රයත්නද කියනවා භව තණ්හාව කියලා. ඒ කාම තණ්හාවගේම ඉතිරි පැතිරි මල් වැවීමක්, gedi පළ ගැනීමක් තමයි භව තණ්හාව කියන්නේ. ඉතින් මේ කාම තණ්හාවවත් අංග සම්පූර්ණ පිඳ ගන්න අපිට හම්බ වෙන්නේ ඒකත් අතෘප්ති කරව තමයි මැරෙන්න වෙන්නේ. සාමාන්‍ය මිනිසුනේ රජෙක් පවා මැරෙන්නේ කවමදාකවත් කාමසන්නාව සම්පූර්ණ කරගෙන නෙවෙයි. නමුත් සම්පූර්ණ වීම පිළිබඳව මනෝ විකාරයක් තියෙනවා. ඒක තමයි ජීවිතේ ළඟා වීම කියන්නේ. ඒ මනෝ විකාරයට කිට්ටු වෙන්න වෙන්න වෙන්න මකී අයට මේක දෙන්න, අපේ අයට මේක දෙන්න, යණ යන තන ලබන්න හැමදැනම ලබන්නේ. ඉතින් අපේ හිත සලසුම් කරනවා. ඒකට තමන්වත් වර්තමාන වශයෙන්වත් අසන්තුෂ්ටව ඉඳගෙන සියලු දෙනාට යන යන තැන හැමතැනම ලබන්න ගන්න ප්‍රයත්නය බොහෝ අසාර්ථකතා සහිතයි. තමන්ගේකත් සම්පූර්ණ කරගන්න බැරුව තියේදී ඒකෙන් හම්බ වෙන යම් යම් ජයග්‍රහණවලදී සියල්ලන්ට මේ සැප දෙන්න හැමතැනදීම මේ සැප දෙන්න හැම වෙලාවෙදී මේ ශප පවත්වන්න කරන ප්‍රයත්නේ අසාර්ථක භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බංකොලොත් භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කෙනා ඒ අසාර්ථකත්වයට හේතු වෙච්ච කෙනාට වෛර කරන්න පටන් ගන්නවා. සාර්ථකත්වේ නම් මාන්නේ නැගිටලා එනවා. එයාට හිතෙන්නේ මම මෙච්චර මගේ තීරුණෑ යන්න සැප දෙන්න හැම දැනටිම සැප දෙන්න හැම වෙලාවෙම සැප දෙන්න කරන මගේ මේ අදහස අහිංසකයි. මම යන්ත යන්ත මගේ සැප ලබලා තියෙනවා. නමුත් මේ අහිංසක පරමාර්ථ ක්‍රියාත්මක කරන්න හදනකොට වැස්සක් වැස්සොත් අපි අහසත් එක තරහ වෙනවා. අල්ලපු ගෙදර කෙනා ඇවිල්ලා කිව්වත් මේක කරන්න බෑ. මේ වැඩ ටිකක් බලාගනින් කියලා <clears throat> ඒ මනසට අම මතක් කරලා බයි. කවුරු හරි මේ මේ Tamange අර හීන ලෝකෙට ප්‍රවිෂ්ඨ වෙන්න හැදුවොත් මේ තකතිරු වැඩේ කරන්න බැරි වැඩකට ඒ අසාර්ථක වෙන්නට වෙන්න අසාර්ථකත්වයට හේතු වෙන හැම කෙනෙකුට ආත්ම සංඥාව දීලා ඒ ඇත්තොත් මට විරුද්ධව මේ කටයුතු කරන්නේ මට පෙත් සංගහනවා මට හොුණියම් කරනවා කියලා ලෝකයක් හදාගෙන තමනුත් ආත්ම දෘෂ්ටිය බැඳිලා ඒකෙන් කෙරෙහි කරන ද්වේෂයට මේ තණ්හාව සාර්ථක කරගන්න බැරි වීමට උදව් කරන සියලු දෙනා කෙරේ පවත්වන ද්වේෂයට විභව තණ්හාව කියලා කියනවා. ඒ නිසා තණ්හාව භව තණ්හාව වැඩි වෙන්න වැඩි වෙන්න විභව තණ්හාවෙන් අපි පැලවෙන්න පටන් ගන්නවා. ලොකු වැඩසටහන් හැම කෙනාගේම හිතේ තියෙනවා. ඒ වැඩසටහන් අපි හිතුව හැටියෙන් කොහොමඩක්වත් අංග සම්පූර්ණ වෙන්න නෙමෙයි කර්ම චක්‍රේ වැඩ කරන්නේ. ඒක සම්පූර්ණ වෙන්න නෙමෙයි මේ භව චක්‍ර වැඩ කරන්නේ. සංසාර චක්‍ර වැඩ කරන්නේ. ඉතින් අපිට කරගන්න බැරි තරම් වැඩ කොටසක් යම් යම් සාර්ථකතා අනුව අපි සැලසුම් කරලා ඒ සැලසුමට විරුද්ධ වෙන හැම දෙයකම අපි යුද්ධ ප්‍රකාශ කරනවා රණ්ඩු සරුවල් කරනවා විහිංසා ව්‍යාපාද හිතිලි වඩනවා ඒකට ඒකට අපි භව තණ්හාව කියන නිසා තණ්හාවගේ මෙහෙවනලක් තමයි භව තණ්හාව කියන්නේ. භව තණ්හාව මෙහෙවනලක් තමයි විභව තණ්හාව කියන්නේ. ඒක සිංහලේ කියන්නේ වැඩි ශනේ දබරටයි කියලා. අපි ඕන නැති වැඩ ගොඩක් ඔළුවේ දාගත්තොත් අනිවාර්යයෙන්ම දබරට යනවා. මහ උලන් වැස්සටයි. ඕන වැඩි උලන් ඇල්ලුවොත් පහිනවා. ඉතින් මේ දේ අනුව ඒ සැප Tamanට හෝ අනුන්ට හෝ දීම සඳහා කරන මේ ප්‍රයත්නයේදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් ඇති වෙනවා. ඒකෙදී කාම තණ්හා, භව තණ්හා කියන එක නන්දි රාගයට, කාම ඡන්දයට ආසාව පැත්තට වෙනවා. විභව තණ්හාව තන්නි ක්‍රම ද්වේෂය විහිංසාව තියෙන්නේ. ඒක ඒ විදිහට කරගන්න බැරි වුණොත් තමන්ගේ දිහාවට හැරෙනවා සිය දිනසා ගන්නවා. අනුන්ගේ දිහාට හැක්නොත් පරපන්නසන්න යනවා. නිසා මේ තණ්හා වගේම විකෘතියක් තමයි විභව තණ්හාව කියන්නේ විභව තණ්හ කියන්නේ තනිකර ද්වේෂය. ඒක නිසා වේදනා චෛතසිකයේ අණුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුනක් ඇති වෙනවා. ඒ තුනේදී තුනටම තණ්හා කියන නම දැම්මට විභව තණ්හා කොටසෙදි තියෙන්නේ ආශාව නෙමෙයි පලි ගැනීම විහිංසාව ද්වේෂය එනවා Tamanට අවශ්‍ය දේ කරගන්න බැරි නම් Tamanගේ බැරිකම හිතන්නේ මේ සැලසුම වැරදි කියලා හිතන්නේ මේ ලෝකේ කවදාකවත් ඒක කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්නේ නැහැ අසවල තමයි මේ කෙරුවේ කියලා ඒ විභව තණ්හ ඇති කරගන්න ඒ නිසා මේ විභව තණ්හාව කියලා කියන්නේ තණ්හාවේම විකෘතියක් එහෙනම් තරහ කියලා කියන්නේ ආශාවේම විකෘතියක් එහෙම නැත්නම් විලෝපනයක් වංචනික ධර්මයක් කියලා ලෝකයට පේන්නේ ලෝකෙ පේන්නේ තණ්හාව සහ ආශාව කියන ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් කියලා. නමුත් තණ්හාවේම එක විකෘතියක් තමයි ද්වේෂය කියලා කියන්නේ මේ දෙන්න අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. වැඩිව ආශා කරන්න යන එකට වැඩියෙන් ද්වේෂය පහළ වෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා සැප වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් මධ්‍යම වේදනාවක් ආවත් මේ සැපට ආස කරන්නේත් නැතුව දුකට වෛර කරන්නේත් නැතුව දෙක හිතේ දෙක කෙරෙහි සමහිත පවත්තන්න කරන ප්‍රයත්නය මාර්යාගේ මේ මොන දේ දීලා හරි අපිට තණ්හාව ඇති කරන වැඩපිළිවෙල මෝහණයටපත් කරන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙකුට හිතා ගන්න අමාරුයි අපි මේ භාවනාවේ ඉහළම කෙලවර සැප දුක දෙකටම සමහිත ඇති කිරීම කියන්නේ. අපි භාවනා ඉහළම කෙලවර ලාභ පාඩු දෙකටම සමහිත ඇති කිරීම. යස ආයස දෙකටම සමහිත ඇති කිරීම. ඉතින් මේක මේ අෂ්ටලෝක ධර්මයේ සම්පන්න වීම කියලා අපි සාමාන්‍ය දිනදා ජීවිතේ ගත කරාට භාවනා යෝගාවචරයට මේකේ තියෙන අදාහ ගන්න බැරිකම ප්‍රතිපත්ති වශයෙන් නම් පිළිගන්න. පොතේ දැනුම වශයෙන් පිළිගන්නවා. මූල ධර්ම වශයෙන් පිළිගන්නවා. නමුත් භාවනා කරනකොට ලැබෙන හැම අත්දැකීමක්ම යෝගාවචරය නුහුරට ගන්න. මොකද මේ සැප වුණත් දුක වුණත් මේක දිහා බලන එකයි සතිය කියන්නේ. ලාභ වුණත් පාඩු වුණත් යස වුණත් අයස වුණත් ඉතින් බලා සිටීමයි සතිය කියන එක කවදාවත් කරන්න බෑ හැම වෙනස් වීමකටම කලබල වෙන්නේ කුලප්පු වෙන්නේ ප්‍රතික්‍රියා කරන්න හදන්නේ මේ අෂ්ටලෝක ධර්ම විශේෂයි කම්පා නොවීම නෝන්ජල්කමක් කරගත්ත නිසා. බය අඩුකමක් කරගත්ත නිසා. ඒක නැති බැරි මිනිහගේ වැඩේ මම පුළුවන් කරාමට යමක්කමක් තියෙනවා මට එහෙම නිසා ඒ ලාභ පාඩු දෙකටම මට සමහිත පවත්වන්න බෑ සැප දුක දෙකටම සමහිත පවත්වන්න බෑ යථායස කීර්ති ප්‍රසන්නතාව වලට සමහිත පවත්වන්න බෑ කියලා අපේ හිතේ අර යටිපහුව වෙලා තියෙන කෙලෙස් බරිත ජීවිතයේ තියෙන තීඳු කිරීමේ විනිශ්චය කිරීමේ ගතිය යෝගාවචරය කවදාරි දැක්කොත් ඒක දකින්නේ අරමුණ කෙරෙහි Taman දක්වන ප්‍රතික්‍රියාව සංකල්පය ආකල්පය කොහොමද කියලා තමන්ම අරමුණ දකිනවා වගේම අරමුණ ඇති වෙනකොට Tamanට ඇති වෙන ආකල්පය දැක ගන්න තරම් යෝගාවචරය දියුණු නම් කමඨාන සුද්ධ කරන්න ඕනේ නැහැ. කවදාවත් එහෙම කරන්න බෑ. අපි මේ දකින අරමුණු නිසයි මේ අපේ ආකල්ප සංකල්ප වෙනස් වෙන්නේ. ඇයි එහෙම අරමුණ වලට බේන්නේ? මම මෙච්චර දන් දීලා තියෙන කෙනෙක් නේ. මම මෙච්චර සිල්ලා කළා තියෙන කෙනෙක් නේ. මම මෙච්චර භාවනා කරා මේ මේ අරමුණ මට එන්න බෑ. ඇයි මෙහෙම එන්නේ? ඉතින් නඩු. නමුත් අරමුණේ නෙවෙයි කවදාකවත් කෙලස් තියෙන්නේ. ඒ අරමුණ කෙරේ Taman දක්වන ආකල්පයේ නැත්නම් විකල්පයේ නැත්නම් ප්‍රතික්‍රියාවේ අන්නේ ප්‍රතික්‍රියාව Taman තුල දැක ගන්න බැරි හිතේ තියෙන වංචනික ගති නිසා ෂට ගති නිසා මායවි ගති නිසා හැම කෙනෙක් තුලම ඒ Tamanට අරමුණක් දකින්නකොට අහනකොට ගන්ධ රස පහස ලබනකොට ඒ විශේෂ පහළ වෙන්නා වූ මනාපමනාප දෙක පිට කෙනෙක් දකින විදිහට දකින්න බෑ හැම වෙලාවෙම දකින්න එක තමන්ගේ සාධාරණීකරණය හරහා තමයි දකින්නේ. ඒක නිසා මේ කුරාගයන්මෙන් පේන අහනවා වගේ තමන් වර්තකතන දෙන්න ගියොත් විශේෂම සතියෙන් තොරව දෙන්නෙම තණ්හාමාන දිට්ටි වඩන තීන්දුව. ඉතින් මෙන්න මේ තණ්හාමාන දිට්ටි වඩන තීන්දුව දෙන මේ අදහස එහෙම නැත්නම් මේ තීන්දු කාර්යය එහෙම නැත්නම් මේ නඩු කාර්යය දිහා සතියෙන් බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් සාධාරණව බලන්න පුළුවන් නම් තේරෙයි අපි Tamanට සිද්ධ වෙන වැඩක් දිහා වෙතෙන විනිශ්චයත් Tamanගේ හතුරෙක්ගේ වැරද්දම කිරුවොත් ඒකට දෙන විනිශ්චයත් පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒක කවදාකවත් ඒක Tamanට තේරෙන්නේ නැහැ මේ අපේ ෂට ගති නිසා, අපේ මායාවී ගති නිසා, අපේ තියෙන මේ වංචනික ගති නිසා. මේකේ යම් මට්ටමක මැද හරියදී නම් මේක භාවනාවට ලක් කරලා කමඨාන් සුද්ධ කරලා එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ආදී සීල ආදී සික්ක ආදී සීල සික්ක ආදී චිත්ත සික්ක ආදී ප්‍රඥා සික්ක වල කඩන්න පුළුවන්. නමුත් ඒක සීමාවෙන් එළියට ගිය ගමන් ඒක පිස්සෙක් බාටපත් වෙනවා මානසික අසහනයක් බාටපත් වෙනවා කොහොමඩක්වත් කරන්න බෑ. මේ ෂටගති මහායාවී ගති සීමාවක් ඇතුළතදී සුවකල හැකි මට්ටමක තියෙනවා. නමුත් මේක එහා පැත්තට ගියාට පස්සේ ඒ කෙනාට හේතු කරලා දෙන්න හේතු කරලා දෙන්න බෑ. ඔයාට තියෙන මානසික අසහනයක්, ඔයාට තියෙන මානසික ලෙඩක් කියලා. ඉතින් එතකොට ඒ ෂටගති මායාවී ගති නිසා ඒකේනා සුවකල නොහැකි තත්යකටපත් වෙනවා. මේ දෙක අතර බොහොම සමීප සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා කොතෙන්ද යනකම් මේ පටලවා ගත්තොත් සතියෙන් භාවනාවෙන් හදන්න පුළුවන්ද? කොතනින් එහාට භාවනා නොකළ යුතුද? නැත්නම් බෙහෙත් නොකර භාවනා බවන සුව කරන්න බැරිද කියන ප්‍රශ්නේ බටහිර ඉතාමත්ම වැදගත්. මොකද භාවනාවට එන්නෙම පිස්සෝ. ඒක 100%ක්ම වගේ ඇත්ත වෙලා දැන්. යම් කිසි කෙනෙක් භාවනාවට පෙළඹුණා නම් කවදාකවත් නිවන් දකින්න නෙවෙයි එන්නේ. ওই මොකක් හරි එක්කෝ මේ අසහනෙ දුරු කරගන්න, මතක ශක්තිය වැඩි කරගන්න මොනවා හරි මේ ලාමක ආසන්නයේ තියෙන කාරණාවක් අරගෙන භාවනා කරනවා. ඒ කාරණාවම විකෘතියක්. ඊට පස්සේ භාවනා කරන්න කරන්න පුදුමාකාර අවුලකටපත් වෙනවා. ඉතින් ඒක නිසා බටහිර තියෙන ආදර්ශය අපිට හරිය වැදගත්. මේක වමතින් ඇල්ලුවොත් මේ ශාසනය භයානකයි. ගණ්ඩ දෝතිම ගන්නවා. ආවට ගියාට වමතින් අල්ලන්න යන්න එපා. නිකම් තියනට භාවනා කරන්න යන්න එපා. එහෙම නැත්නම් මේ ඕවර් ද කවුන්ටර් දෙන බෙහෙත් වගේ අරගෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව පාවිච්චි කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණොත් ඊට පස්සේ ආයෙ ගොඩ ගන්න බෑ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ තෘෂ්ණාව විශේෂ දෙනකොට මේකේ ෂට මායාවී ගති පිළිබඳව හැඟීමකින් තොරව මේ කටයුතු කරන්න ගත්තොත් අපි අපේ සිංහල භාෂාවෙන් කියන්නේ භාවනා කරන්න නිවන් දකින්න නෙවෙයි ඉන් මෙපිට තියෙන ලාමක දෙයකට. හරීම අනතුරුදායකයි. භාවනා කරන්නේ නිවන් දකින්න නම් එයා ඕනේ දුකක් විඳගෙන ඕනේ විශ්ීමක් ඉඳගෙන යන්න පුළුවන් ටික ටික පුරුදු කරලා ගන්න පුළුවන්. භාවනා කරන නිවන් දකින්න මේ රට්ටු භාවනා කරන නිසා. එහෙම නැත්නම් මේ භාවනා කරපුවා මේ අසහන දුරු කරගන්න මානසික දුක දුරු කරගන්න වෙන ගොඩක් ලයිස්තුවක් දෙනවා දැන්. භාවනා කරුවොත් ඒ භාවනා පන්තික ඩොලර් 500ක් ගන්නවා. සති හයක් ඇතුළත මේ මේ තොරතුරු ටික ආරම්භ දෙනවා. මේ මේ ආනිසංස ආරම්භ දෙනවා. ඒ ලයිස්තුවේ පලාතකවත් නිවන නැහැ. මෙන්න මේ කටයුත්ත Tamange බපුවට තත්තු කරලා ඇහුවොත් මමත් මේ භාවනා කරන්නේ මොන වගේ දෙයකටද කියලා ඒකදී තමයි තේරෙනවා නම් මේ සංසාරෙ කෙටි කරගන්නවක්වත් දුක අවබෝධ කරගන්නවක්වත් නිවන් ලබන්න නැතුව වෙන දෙයකට කියලා. ඉතින් හරි අමාරුයි ඒ කෙනාට මේ උපදේශ පන්තියෙන් යහපත් තැනකට යන්න පුළුවන් වේද කියලා. පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයට මේ තෘෂ්ණාව නැති කරන්න තමයි මේ අපි හටම් යුද ප්‍රකාශ කරන්නේ. මොකද ඒ පිළිබඳ විද්‍යාවක් යහ කල්පනාවක් යහපත් දෘෂ්ටියක් නැතුව යන්න පටන් අරගත්තොත් Taman ඒකපාක්ෂිකව අමාරු පැත්තට වැටෙනවා. හරියට තමයි තාප කෙනෙක් එක්ක කතා කරලා, කල්යාණ මිත්‍රෙක් එක්ක කතා කරලා, සත්පුරුෂෙක් කතා කරලා කමඨාන සුද්ධ කරන්නට කරගෙන යනකොට අවංක භාවය නිහතමානිකම ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කරන්න බැරි නම් හොඳටම පේන්න තියෙනවා එතන පටන් ගන්නකොටම පටලවාගෙන තියෙනවා. ඒක නිසා ඔක්කොට මේක සහජයෙන්ම හිටින්නේ නැහැ. තමන් භාවනා කරනකොට මතුවෙනදී කියා පාන්න පුළුවන් ගැතිය ඒක සුභාංගෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා අපි මේ වගේ වැඩමුළු ගොඩාක් වෙලා ගන්නවා. ධර්ම සාකච්ඡා මාර්ගයේ මූලික උපදෙස් දීව මාර්ගයේ දෙන්න හදලා උංගෝ දෙනකොට භාවනා කරාට ඒ භාවනාව අත්දැකීම් ටික එහෙලි කරගන්න ගොඩාක් අපහසුතා පහළ වෙනවා වෙන විදිහට කියනවා සංනිවේදන බරපතල ප්‍රශ්න එනවා. උදුවට තෝරලා බැලුවොත් ඒක නා නිවන් ලබන්න නෙමෙයි භාවනා කරන්නේ වෙන මේ ලාමක දේවල් සඳහා. ඉතින් ඒකෙදි කර්මස්ථානාචාර වලට තමයි භාවනා මෙහෙවන එකනට එහෙම කෙනෙක් ප්‍රතික්ෂේප කළ යුතුද? එහෙම නැත්නම් එහෙම කෙනාගෙත් දුක් බාර අරගෙන කරනවද කියලා බැලුවොත් මේ විපස්සනා ක්‍රමය නිවනෙන් තොර ලාමක પરමාර්ථ නිවනෙන් මෙපිට ලාමක පරපාර්ථ තියන අයට අල්ලන්නෙම නැහැ. ඒකයි විපස්සනා භාවනා මධ්‍යස්ථාන දෙන විශාල වාසනාවක්. ඒගොල්ල ගෙන්නන්න බනරකයි. කියන්න මෙතන පුළුවන් නම් කාපම් බැරනම් කාපම් බැරනම් නිකයිරපම්. මේ ඔක්කොටම භාවනා කරන්න පුළුවන් කියලා හෝ ඔක්කොමලා ඇවිල්ලා භාවනා කරන්න කියලා කවදාවත් ආර්දනා කරන්න නරකයි. එහෙම ආර්දනා කෙරුවොත් විශාල වගකීමක් වෙනවා. මොකද උගදිනකොට ඕනෙලා තියෙන්නේ නිවන නෙවෙයි. උගදින භාවනා කරන. ඒක හොඳට පේනවා. සාමාන්‍යයෙන් බැලුවොත් කැනඩාවත් ඇමරිකාවත් සංසන්දනය කරලා බැලුවොත් වැඩි ප්‍රදේශයක් භාවනා කරන ඇමරිකාවේ හැබැයි කිසිම කෙනෙක් නිවන නෙවෙයි භාවනා කරන්නේ. Business Buddhism. ඒකෙන් උපයන්න විශාල පිරිසක් ඉන්නවා. විශාල රිසර්ච් වගයක් කරනවා. තොරතුරු ගොඩක් තියෙනවා. හැබැයි බොහොම අතුපිට විතරයි. ඇතුළට බහින්නේ නැහැ. කැනඩාවට ටිකක් සීතල රටක්. ඒකෙදි ටිකක් මිනිස්සු භාවනා කරනවා. අරතරා රිසර්ච් මේ කරන්නේ. හැබැයි මම කියන්නේ ගොඩක් මට හම්බ වෙන්නේ පුද්ගලික වශයෙන් මෙහෙන් ගියායමයි. සිංග්ලිෂ් කට්ටිය. ඒ කැනඩාවේ කට්ටිය භාවනා අල්ලනවා. එතකොට නව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාව ගත්තාම ඕස්ට්‍රේලියාව පුදුම නව දියුණුවක් තියෙනවා භාවනා කරනවා නව ශීලන්ත කට්ටියත් එක්ක බලනකොට එච්චර නිවන එල්ල කරන්නේ නැහැ ෆැෂන් එකට භාවනා කරනවා ඉතින් මෙතනදී වැඩ කරන කෙනාගේ ආකල්පෙදී බැලුවොත් මේක අඳුන ගන්නවයි කියන එක ඔය මූණ දිහා බැලලා ඕ යාදෙන පරමාර්ථ ධර්ම වචන වලින් අල්ලන්න බෑ. කමඨාන සුද්ධ කරනකොට තේරෙනවා මේ මූලික උපදේශවල ඒ නිවනම භවනා කරන එකට මේ කාය අනුපසනාවෙන් පටන් ගන්න, දන්න අයන්නෙන් පටන් ගන්න කිව්වම දෙතුන් සැරයක් කියනකොට අහනවා. එහෙම නැති කට්ටියට අන්නම් මනම් ඔළුවේ දාගෙන gedara තියෙන වැරගෙන ඇවිල්ලා මෙතනදී වමාරවමාර දින උපදේශ පිළිගන්නත් අමාරුයි. කියන වචන ඇහුවොත් කවදාවත් මූල කර්මත්තාන ගැන කතා කරන්නෙම නැහැ. එතකොට තේරුම් අරගන්න ඕනේ අනේ මේ මනුස්සයාට මේ මේක ඩීසල් එන්ජින් එකක් මේකට පෙට්‍රල් දාන්න යන්න හොඳ නැහැ. ඩීසල් එන්ජින් එකට ඩීසල් දාන්න ඕනේ. බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලා ගන්න ඕනේ. හැබැයි එයා දන්නෙත් නැහැ බ්‍රෑන්ඩ් එක. බලා භාවනා කරන එකට අල්ලන්නත් බෑ. ගොඩාක් කල් යනවා මේ භාවනා ක්‍රම. ඒ නිසා හිතුවොත් කවුරු නැහැ ඔක්කොමලා විපස්සනා කරන්න ඕනේ කියලා ඒක ඉල්ලගෙන කරන පරිප්පුවක්. මේ දුන්නට පස්සේ එන කෙනා අනුකේත හැකි ඒ ඒ කෙනා මේ විපස්සනා නැත්තම් මේ පඤ්ඤා ශික්ෂාවටද නැත්නම් සමාධි ශික්ෂාවටද යන්නේ කියලා. මාරු වෙන්න පුළුවන්. මම මේ නිකන් සාමාන්‍ය අදහස ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ තෘෂ්ණාව ගැන කටයුතු කිරීම සමත ක්‍රමයේ තමයි. මේක සමාධි ශික්ෂාව තමයි. නමුත් ඒකේ තියෙන මේ වංචනික කොටාසේ අවබෝධකරනද අවිද්‍යාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් වංචා මේ තෘෂ්ණාව පැත්තේ වංචාදාර වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනවා මේ වෙන්නේ භව තණ්හා විභව තණ්හාව මට මාරු වෙන තැන මේ ප්‍රදේශය බටහිර මානසික විද්‍යාවට තාම හිතන්නවත් බැරිලා තියෙනවා ඒගොල්ලන් කාම තණ්හා භව තණ්හා හොඳට විස්තර වෙලා තියෙනවා හොඳටම කියන්නේ සාපේක්ෂව විස්තර වෙලා තියෙනවා නමුත් මේ තණ්හාවම කාම භව තණ්හාවම විභව තණ්හාවක් කියලා සීදීනස ගන්න හැටි එතන තෘෂ්ණාව නිසා තව කෙනෙක් මරන්න පෙළඹෙන හැටි එහෙම නැත්නම් තෘෂ්ණාව නිසා යම් කිසි කෙනෙකුට විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක පහළ වෙන හැටි බැලූ බැලමට පේන්න බෑ. අපි ඒකට ද්වේෂයිචෛසිකය කියලා කියන නමුත් ඒක වෙන්නේ තෘෂ්ණාචෛසිකය. මේක අවබෝධ කරනවා කියන එක තෘෂ්ණාවට පහර දෙන්න ගියාට අවිද්‍යාව පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. මේ අවබෝධ කරන මේ තමන් කියන මම කියන මගේ මේ ඉඳුරන් මගේ අරමුණුත් එක්ක ගැටෙන හැම වෙලාවෙම අවදි වෙලා එක දිහා බලා සිටීමෙන් මට මේ ලැබෙන පරිේශන දත්ත කවදාකවත් මට සීමා වෙන්නේ සම්පූර්ණ මානව මනසට පැතිරිච්ච දත්ත තොගයක් මට ලැබෙනවා මං මං හැදිච්ච ක්‍රමයේ හැටියට තමයි මට තොරතුරු ලැබෙන්නේ නමුත් මේ හොඳට භාවනා කරන යනකොට හැම කෙනෙකුගේම හිත එකමයි කියලා තේරෙනවා කිසිම වෙනසක් නැහැ. පටන් ගන්නකොට නම් පේනවා ගෑනු පිරිමකම, සමත ක්‍රමයේ විපස්සනා ක්‍රමය විවිධ විදියට. නමුත් ඉහළට යනකොට තේරෙනවා ඔක්කොගෙම හිතවිලි රටාව එකමයි. නමුත් මේ මුල් ටිකේදී එක බේරගෙන උඩට යනවයි කියනකොට භාවන 50ක් විතර ඉවරයි. ඒ ටික තමයි අමාරුම කොටස. ඉතින් ඒකෙදී ගැලවුම් ක්‍රමය උඩට ගියාට පස්සේ නම් ගැලවුම් ක්‍රම කියලා දෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. නමුත් අර ඒකේ යෙදී ගත කරන වෙලාවේදී මේ ගැලවුම් ක්‍රමය ගැඹුරුයි. ඒක සංකීර්ණයි. ඉතින් ඒක නිසා ඉහළට ගිය ආර්යෝත්තමයන් වහන්සේලා මේකට උපා නානා වෘතල් කවි නානා උපක්‍රම පෙන්ලා දීලා තියෙනවා. මේ තෘෂ්ණාවත් එක්ක වැඩ කරනකොට ඒක නැතුව බෑ. නමුත් ඒකේ විසමරලා එහෙම නැත්නම් ඒක බේරිලා වැඩ කරන හැටි විස්තර කරන තියා බලනකොට ඔය තාමත්ම වැදගත් මේ සිත් බඳින උපමාවක් දෙනවා මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ විවරණය තෘෂ්ණා පිළිබඳ විවරණය වෙන කිසිම සූත්‍රයක සඳහන් වෙන්නේ නැහැ. උන්වහන්සේම ඒකෝ රවි රජ්‍ය රජතුමාට විස්තර කරලා දෙනවා. මේ මවැනි මේ සිටු පුත්‍රයෙක් කිසිම කලකිරීමට හේතුවක් නැතුව මේ තරම් විශාල අබිනිෂ්ක්‍රමණයක් කරලා ඊට පස්සේ ඒකේ ජයග්‍රහණයත් ලැබලා ඒක රජුරන්ට අභියෝගයක් වෙනවා රජුරෝ කියනවා සමහර මිනිස්සු සිවුරු දාන්නේ එක්ක ලෙඩ වුණොත් එහෙම නැත්නම් gederin පන්න ගත්තොත් නැත්නම් හතර කේන්දරේ පාළු වුණොත් ඉතින් මම දන්නවනේ ඔබ වහන්සේට එහෙම මොකක්වත් නැහැ වස්තු පරිඥානයක් කළත් නැහැ කීර්ති අපකීර්තියටපත් වෙලත් නැහැ හතර කේන්දේ පාළුවත් නැහැ කියලා. එතකොට මේ රටපාල ස්වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනගෙන හරපන්ලා තදහම් කරන රජුරවණ්ඩ ඒතියෙදි ගිහි අතාරින්න හේතුවක් තියෙනවා. ඔබතුමා කියනවා ඔබතුමාට ඔක්කොම කාම සම්පතේ තියෙනවායි කියලා. මම දන්නා මට අම්මගේ තාත්තගේ පැත්තෙන් කාම සම්පතේ තිබුණා. මට ඕනෙම සැපක් ලබා ගන්න පුළුවන්කම තිබුණා. ඒත් ඔබ ඔබතුමා තෘප්ති කරද? මම තෘප්ති නැත්නම් කවුද තෘප්ති මේ රටේ මම තෘප්ති කර තමයි කියලා මේ ස්වාමීන් වහන්සේ මේ හොරබේ රජුරෝ ඒ රටපාල සංස්කෘතිය නිතරම කියනවා හොඳයි ඔබ වහන්සේ ඔබතුමා මේ රට රාජ්‍ය කරන බොහොම දැහැමින් තෙමින් ගටිතු කරනකොට අසල් රාජ්‍යකින් ආපු වැද්දෙක් හරි මගියෙක් හරි කිව්වොත් එහෙම මේ අසල රාජ්‍යයත් බොහොම දුර්වලයි රජුරු හරියට මිනිස්සු කතා කරනවා. ඒ නිසා රජුරු පිළිහිලා මිනිස්සු පිළිහිලා ඉන්නේ. මේ ඔබතුමාට ගිහිල්ලා ඒකට යුද්ධ කිරුවොත් බොහොම ලේසියෙන් අල්ලගන්න පුළුවන් කියලා. තුරතුරක් ආවොත් ඔබතුමා ඒ රට අල්ලනවද නැද්ද කියලා. කියන අසල්වැති රාජ්‍යකේ තරම් දුර්ලභ අවස්ථාවක් තියෙනවා ඒකාන්තයෙන් මම අල්ලනවා. ඒ අල්ලන්නේ මේ ඔබ වහන්සේට මේක තෘප්ති නිසාද කියලා. මේක ඇති නිසාද අල්ලන්නේ? නෑ ඇතිවීම කියන කවදාකවත් ඇති වෙන්නේ නෑ. පහරක් අවස්ථාවක් ලැබුණොත් ඊගාවකට යනවා. මේ විදිහට ලස්සනට පෙන්ලා දෙනවා. ඔබතුමා මේ දැන් රජ කරගෙන මේ ආඩ්‍ය විඳගෙන ඉන්නවා. ඔබතුමා මැරෙන්න යන වෙලාවේ ඔබතුමාගේ රෝග ආපු වෙලාවේ ඔය ළඟ ඉන්න කිට්ටු ඔක්කොටම කිව්වොත් අනේ මට බොහොම බඩේ දැවිල්ල තියෙනවා. බඩට ආහාර ගන්න රුචියකුත් නැහැ. මේ බඩට ආහාර වැටුනොත් බඩදවිල්ල නැති වෙනවා. කරුණාකරලා ඕගොල්ලන්ට පුළුවන් ද මං වෙනුවෙන් බත් ටිකක් කන්න කියලා කියලා දෙන්න පුළුවන්ද කියලා. මට කන්න ප්‍රිය නෑ කෑවොත් හොඳයි. මේ ළඟ ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්ද කියලා අහනවා මේ බඩදවිල්ලට හොඳම දේ බත් වැටෙන්න ඕනේ කන්න බෑ. කහපන් කියලා දෙන්න පුළුවන්ද කියලා. එහෙම නෙවෙයි මට මේ හොඳටම අමාරුයි මං වෙනට පොඩ්ඩක් කේන්ද්‍රී ගන්න පුළුවන්ද කියලා අහනවා. ළඟ ඉන්න කෙනාගෙන් අහන්න කියනවා මට අමාරුවට මං කේන්ද්‍රී ගන්න ටිකක් තවත් අමාරුයි. මගේ දරුවට පුළුවන් ද මං වෙන කේන්ද්‍රී ගන්න. දෙනවා මොනවාක්වත් නැහැ නිදර්ශන ටිකක්. ඒ ලස්සනට මේ වෙන තැන් වල සඳහන් වෙන්නේ නැති විදිහට කෝරවේ රජුරන්ට ඒත්තු ගන්නනවා. ඊට පස්සේ ඒ රජු ඒ ස්වාමීන් වහන්සේගේ අම්මයි තාත්තයි දානකට ආරාධනා කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බය වෙන්නේ නැහැ යන්න මොකද හේතුව රහත් වෙච්ච නිසා. නමුත් අම්මයි තාත්තා හිතන්නේ දැන් සිවුරු අරවන්න හොඳම වෙලාව කියලා. ඒ පස් දිනක් ඉන්න පුරාණ අඹුවන් නැත්නම් පුරාණ දූතිකාවන් ඒ පහ දිනාටම නැන්දම කතා කරලා කියනවා යම් ආකාරයකින් සැරසුනොත් රට්ටපාල කුමාරයාට හිට ගනිද ඒ විදිහට රංගපාණ්ඩ ඒ විදිහට ලස්සන ඇඳුම් ඇඳගෙන ගෙදෙට දාන්නට ආවට පස්සේ ඇවිල්ලා මේ විකට ඇඳුම් තරගයක් පෙන්වන්න කියනවා. ඒ නැත්තම් මේ අරංගනයක් රංගපාන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් බොහොම රංගපාලා රජුරංගේ රට්ටපාල කුමාරයන් අහනවා මේ ඔබතුමා මේ අපිත් තැහැරලා ගිහිල්ලා මේ Brahmacharya රකින්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍යාංගනාව ලැබපුවාම ඒ දිව්‍යාංගන අපට දෙඩි ලස්සනද කියලා. ධර්ගපාගෙන ඇවිල්ලා. ඒක නිසාද මේ එතකොට රටපාල කුමාරයා ඒ තමන්ගේ අඹුවට පරණි අඹුවන්න නංගි කියලා කතා කරනවා. කතාවට පස් දෙනාම කලන්ත ඇදලා වැටෙනවා. ඒ ආමන්ත්‍රණයම කලන්ත ඇදලා වැටෙනවා. ඊට පස්සේ නැන්දම විදහාට කට්ටිය අයින් කරනවා මොකද ඒ ජවනිකා පරාදයි. ඊට පස්සේ වස්තුව පෙන්නනවා. තාත්තගේ වස්තුව මේ පැත්තේ වැහුම් එරියට පස්සේ එහා පැත්තේ ඉන්න මිනිහා මේ පැත්තට පේන්නේ නැතරම් වස්තුව. අම්මගේ වස්තුව මේ පැත්තේ වැහුම් වහලා තියෙන්නේ මැද ආසනේ පනලා තියෙන්නේ වැහුම් අරවනවා. එහා පැත්තේ ඉන්න මිනිහා මේ පැත්තේ පේන්නේ නැති වස්තුව. ඊට පස්සේ කියනවා මේ අපරාධ මේ ඔක්කොම රායසන්තක වෙනවා. අපිට දරුවෝ නැහැ ඉතින් මෙච්චර අපි හත්මුතු පරම්පරාවෙන් ගෙන අපේකට මේක ගත්තට පස්සේ ওই මහාන සැප මොකද්ද කොච්චර සැප විඳින්න පුළුවන්ද කියලා. දැන් මේ මේ හේතු යනකොට ආම්දුර කියනවා වෙලාව බලලා 11මාර වෙලාව දාන දුන්න නැත්තම් මං යනවා පින්න පාති කියලා. කියන නොකිය කියනවා මට එන්නේ ගොන කන්න දීපන් නැත්තම් මං යනවා. ඊට විදහාට ඒකත් පරාදයි. ඊට පස්සේ දානේ වරදලා ඒසංශ පිට වෙන ගමන් අම්මට දාතර කියලා යනවා මුයික් කල්ලන්න මෝවැද්දෙක් කෙමනක් අටවලා උගුලක් අටවලා ලන්දර වෙලා බලائیں. දක්ෂ මුයික් ඇවිල්ලා උගුලේ තියෙන හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව යනවා. එතකොට මුව වැද්ද ඇඬුව කඳුලෙන් බලාන ඉන්න වගේ මමත් මේ ලෝකේ ඕනම කෙනෙක් අහුවෙන කාමවස්තු සියල්ලම ඇවිල්ලා සියල්ලම දැකලා මට උන්දී පරිභෝගත් කරලා අහුවෙන්නේ නැතුව මං යනවායි කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. ඒ නිසා මේ කාම වස්තු ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අහු වෙන්නේ නැතුව. මේක සාමාන්‍යයෙන් මේ සදාචාරවාදියාට තේරෙන්නේ නැහැ. සදාචාරවාදියා කරන්න හදන්නේ පරිසරය සකස් කරනවා. කාමෙන් දැනවන් නැති දේවල් සකස් කරලා ඒක සකස් කිරීමට විවස්ථා හදනවා, කටිර දඬුවම් කරනවා, নানা ආකාර දේවල් කරනවා, තෘෂ්ණාව නැති කරන්නේ. නමුත් විද්‍යාව පැත්තෙන් නැත්නම් අවිද්‍යාව දුරු කිරීම පැත්තෙන් බැලුවොත් තෘෂ්ණාව හසුරවන්න පුළුවන් එම කාලා උගුල ගස්සන නැත්තනට. ඒක තමයි බුදුරජාණන්සේ පෙන්වන ගැලවුම් මාර්ගය. ඒ නිසා මේ කාම ලෝකේ ඉන්න ගමන් කාමේ ප්‍රතික්ෂේප කරලා අපිට නිවන් ලබන්න බෑ. මේ කාමේ පරිභෝග කරන්න වෙනවා. ඇහැට යම් ප්‍රමාණයක් රූප නැත්නම් මොලේ නරක වෙන්න පටන් ගන්නවා. කනට යම් ප්‍රමාණයක් ශබ්ද නැත්නම් මොලේ නරක වෙන්න පටන් ගන්නවා. නාසයට ගඳ රස පහස. ඒ නිසා ඒ අමුද්‍රව්‍ය නොදී සිටීමෙන් අරමුණු නොදී සිටීමෙන් නිවන් දකින්න බෑ. ඒ වගේම ඒව වැඩි කිරීමෙන් ওই සැප වැඩි කරන්නත් බෑ. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරාට අහුවෙන්නේ නැති විදිහට කාමයේ පරිභෝග කරාට මධ්‍යම ප්‍රමාණයේ හැම ගස ගන්න නැතුව මේක කරනවා කියන එක පොදුවේ කිව්වට ඒ ඒ සිද්ධියේදී Taman ඒකට ක්‍රමසහ විදි සකස් කර ගන්න ඕනේ. ඒ සකස් කිරීම සඳහා සකස් කරන හැටි මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ඒ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරිනම් මෙන්න මෙහෙමයි මට වැටහුනේ කියලා ගාථා පන්තිය ප්‍රකාශ කරනවා. අන්නේ ගාථාවේ පෙන්ලා දීලා තියෙනවා මේ සතියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය එහෙම නැත්නම් මේ විපස්සනා දිට්ඨිය විපස්සනාව කියන යහ දෘෂ්ටිය පළල් දෘෂ්ටිය යහ කල්පනා වැඩි කරාට පස්සේ ඕනම කෙනෙක් ඒයින් කාමයේ දනව ගත්තට ශිල්පේ දන්නේ කනා ඒක පරිභෝගත් කරලා කාමයට අහුවෙන්නේ නැතුව මූ ඇද්දා බලබලා ඉඳදී හැම කාලා යන තරුණ මුවෙක් වගේ අඬද්දී අඬ පුළුවන්. ඒ පාලුක පුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා රූපන් දිස්වා සති මුට්ටා වේ නිමිත්තං මනසිකරෝති. යම් කිසි කෙනෙක් සතිය ගැන අහලා නැහැ. සතිය වඩලා නැහැ. මධ්‍යස්තරම වල සතිමත් වෙලා නැහැ. ඒ නිසා රූපයක් දකිනකොටම අසතියෙන් පිය නිමිත්තක් මනසිකරණය කරනවා. එයා දකින්නකොටම ඒකෙන් සුබ නිමිත්තක් ගන්න. අනේ මේක දැකපු එක හොඳයි. මේකෙම අනිත් පැත්ත තමයි අසුබ නිමිත්ත ගත්තත් ඒක තමයි. සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. දැන් අර Taman ගත්ත නිමිත්ත තියෙනවනේ මේ දකපු දේ සුබ නිමිත්තක් වශයෙන් අරගෙන ඒ ගත්ත නිමිත්තට රාත්‍යක් ඇති කරගන්න. මේක දැකපු එක හොඳයි. මේ ගමන තාර්ථකයි. ආදි වශයෙන් අරකේ ditta මංගල සුත මංගල සුභ ආදි වශයෙන් මංගල කල්පනා කරනවා සාරත් චිත්තෝ වේදි තජ්ජ තංච අජ්ජෝස චිත්තති අනේ මේක හිතත් මේ වෙලාවට මේ මංගල ලකුණ දකින්න පුළුවන් කියලා ඒ දැකපු නිමිත්තක් අරගෙන ඒකට බැස ගන්න. ඒකට කාඩම්බර වෙනවා. ඒක අභිරමණය කරනවා. තංච අජ්ජෝස චිත්තති. මේ විදිහට කරන්න ගියාම මේ පුද්ගලයා තුල අර රූපය දැක්කත් මෙනෙහි කරත් දැකපු එක නම් ගිහිල්ලා ඒ වෙනකොට. නමුත් මේක මෙනෙහි කරන්න කරන්න විවිධාකාර වේදනාවල් මනසින් හදාගෙන තෘෂ්ණාවෙන් තෙත් වෙලා කිලෝරක් නැත්. දැන් එතකොට ඇත්තටම රූපේ දකින එකත් ගිහිල්ලා මෙයා ඉන්නේ හදාගත්ත මනෝවිකාරය තුල. දැකපු රූපේ ගැන නෙවෙයි මනෝවිකාර. හදලා තියෙන්නේ හදාගත්ත හීනේ තුල මේ තුල ගත කරනකොට පුදුමාකාර කෙලෙස් ප්‍රදේශයක් රැස් කරන අතර නිවනෙන් පුළුවන් තරම් ඈත් වෙනවා. ඒ මොකද ඒ පුද්ගලයා රූපේ දකින්න ඉස්සෙල්ලා පිටුන් ලද සතියක් තිබිලත් නැහැ. මේ දකින රූපය මතින් ඇති කරගත්ත නිමිත්ත තුල මතින් ඇති කරගත්ත බැසගැන්ම තුල මනෝ විකාරයක්ම වා ගන්න. එහෙම නැත්නම් හීන ලෝකයක්ම වා ගන්න. මේ හීන ලෝකයේ ඉඳ ඉඳ වර්තමානයේ හිත පැත්තකට යනවා. රාග රක්ත වෙනවා. ඊට පස්සේ වඩන වැగిරෙන කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය අනුව කාරණාව තේරුම් ගත්ත ඒ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ. ඒකට හුඟක් මම මේ නිදර්ශනයක් වශයෙන් ගලපන්නේ මේ සක්මන් භාවනාවම තමයි නැත්තම් පරියන්කටත් මේක යොදලා නිදර්ශන පෙන්වන්න පුළුවන්. ඉතින් අපි පරියන්කේ ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වනේ ගන්නේ කෙලස් නැති අරමුණ විදියට නැත්නම් මූල කර්මස්ථානයේ විදියට. එහෙම නැත්නම් ආසත් ප්‍රසවාස. සක්මන් කරනකොට ඇවිදින ඉරියව්ව නැත්නම් වම දකුණ. ඉතින් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් මේ ගත වෙන ගත වෙන චිත්තක්ෂණය පාසා මේ වමේ දකුණේ නැත්නම් ඇවිදින බව දැනගන්න. ඉතින් එතකොට රූපයක් පේනවා. මේ ඉලිමානේ සක්මන් කරනකොට මොකක් හරි පේනවා. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිසුතය දන්නවා මේක රංජනීය කරන්න ගියොත් මේ දැකපු රූපේ රංජනීය කරන්න අභිවන්දනය කරන්න අභිනන්දනය කරන්න ඒකට බැස ගන්න ගියොත් සතිය කැඩෙනවා නූපන් කෙලෙස් රාශියක් පහළ වෙනවා එනිසා එතකොට යෝගාවචරට පේනවා හිත් බඳනා සුළු රූපයක් පේනවා හිත ගන්නේ නැති කම්මැලි හිතන නීරස වෙන වම දකුණක් තියෙනවා. සතියට මේ දෙකේ මේ පයේ ස්පර්ශේ නැත්නම් කාය සංවේදී භාවයේ පිටවපු කාය විඥාණය දැන් රූපයේ ඇහි චක්කු විඥානය බවට පත් වුණා. දැන් මේ කාය විඥානය තියෙනවා නම් කෙලෙස් නැහැ. ඒක නික්ලේශී නිර්මල තැනක ඉන්නේ. නමුත් මේ අපේ පුරුද්දට බැහැියට වඩා රුචිතය හොයනකොට මේ පයේ විඳින විඳීම නීරසයිනේ ඒකාකාරීනේ කම්මැලිනේ කිසිම උනන්දුවක් ඇති කරන ඒ වෙනුවට අර පෙන්නන රූපෙට අදිනවා. එතකොට කාය විඥානය චක්කු විඥානය බාටපත් වෙනවා. පොට්ටබ්බය පඨවි පොට්ටබ්බය වර්ණ సంతානයක් බවට පත් වෙනවා ඇහැට මාරු වෙනවා මෙන්න මේ වෙලාවේදී මේකේන මේක දැක්ක හොඳයි කියලා අනේ සුබයි චිත්ත මංගල සුත මංගල කියන වෙනුවට මගේ සතියේනේ කැඩුනේ එහෙම නැත්නම් මේක මාරුණානේ කියලා රූපේ දැකිනකොටම නැත්නම් දැකලා පමා නොවි අප්‍රමාදීව සතිය පිහිටුවා ගත්තොත් මගේ දැන් කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට ගියා මේ බව දැනගත්තා. දැනගන්නකොට තියෙනවා කාය ප්‍රසාදේ නීරසයි. කම්මැලි, ඒකාකාරී. චක්කු ප්‍රසාදේ ඇතිවෙච්ච රූපේ වර්ණවත්, සිද්ධි බහුලයි. මෙන්න මේක දැක්කනම් එයාට මේ රූපයට හිත ගියාට මේ ඇති වෙන වෙනස මතින් මේ ඉරියාපත සංදිය පිළිබඳ සතිමත් නම් රූපන් දිස්වා නසෝ රජ්‍යතු රූපේ සිතකොට යා රූපේ අබිරමණය කරන්න යන්නේ රූපේ නිමිටි ගන්න යන්නේත් නැහැ ව්‍යංජන අනු ව්‍යංජන ගන්න යන්නේත් නැහැ අබිරමණය කරන්නේත් නැහැ අභිවදනය කරන්නේත් නැහැ ඉදිචල කරලා අතපුච්චකන ඉන්න නිසා විරත් චිත්තෝ වේදේති ඒතකොට දන්නවා දැන් හිත මේ කඩප්පුලිකමට ගිහිල්ලා තියෙන රූපෙට මම දන්නවා දැන් රූප බලන බව. නමුත් විඳින්නේ විරත් චිත්තයේ කියන මනාප කියලා වැగిරෙන ලෝල කරන හිතකින් නෙවෙයි. මම අමාරුවේ වැටුණා. සතියේ ඉඳලා මම දැන් මර උගලකට වැටුණා. මෙන්න මගේ හිත මට කරන දේ කියලා ඒ දකින රූපේ વિશે විරත් හිතින් බලන්න. ඉස්සල සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. රත් රාගව බලන්නේ ඒක දැක්කට හරි සතුටු වෙනවා. කටෙන් කියලා වැක්කිරෙනවා. අනේ මට ලස්සන රූපයක් දැක්කයි කියලා අබිරමණය කරනවා. දැන් මේ සතිමත් යෝගාවචරය අර වැඩේම කරනවා. හිත යනවා. අබිරමණය කරන බව දන්නවා. නමුත් ඒ ගැන පශ්චාත්තාප වෙනවා. මවන්නේකට ගැළපෙන්නේ නැහැ. මම දැන් මේකේ නිමිති ගත්තා. මම මේකට රිංග ගත්තා. මම මේක ගැන වචන කතා කරන්න කතා කරන්න පටන් අරගත්තා මට ගැළපෙන්නේ නැහැ කියලා විරත් චිත්තෝ වේදේති තංච විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨති අනේ මට මේකට හිත නොබහිනවා නම් හොඳයි මොකද මේක මර උගුලක් මෙන්න මේක දැනගත්තට පස්සේ ඒ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා හිතේ රාගේ පහළ වුණත් ඇහැට රූප පෙනුනත් මෙයා සතිය වඩනවා මිස රූපේ අභිරමණය කරන්නේ ඒක තමයි ඔය විපස්සනා වේදී අපිට හම් වෙන ලයිසන් එක. රාගය පහළ වුණේ නැත්තේ නෑ. ඇවිදින පයේ ලැබෙන ඒකාකාරීකමට වැඩිය රූපේ ඇත්තටම ඕජාව සහිතයි. රස කාරකයි. මන බඳන සුළුයි. ඒක දැන් Taman දන්නවා. මගේ හිත ගමනක් යනකොට බල්ලෙක් කරගෙන බල්ලා එතන තියෙන අසුචියට ඉව කරන්න හදනකොට අයිතිකාරයා මොකද කරන්නේ? අනේ කියලා පොඩ්ඩක් කාලවරෙන් ඉල්ල බලෙන් කියන්නේ නැහනේ දන් වලින් දමලා ගස්සලා ගන්නවනේ. ඒකට බල්ලා මොකද කරන්නේ? බල්ලා අරූදියා බලලා මේක පොඩ්ඩක් ඉව කරලා යන්න නැත්තම් බල්ලා නිකන් ඉසේකක් වගේ. ඌට ඕනේ කණ්ඩ බැන්නම් පොඩ්ඩ ඉව කරන්න හරි ඕනේ. ඔච්චරම තමයි. අපේ මනසට තේරෙනවා මේ රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ නැහැදිච්ච එක එක පැත්තකින් කඩාගෙන යනවා මිච්ඡර නික්ලේශී අරමුණක ඉඳලා නික්ලේශී අරමුණ කම්මැලි නීරසයි ඒකාකාරයි අන ඒක නිකන් අනිශ්චිත ගතියක් තේරෙනවා අර එක බොහොම ඕජාව සහිතයි ඒකට පනිනවා පනිනකොට මේක දිහා බලන්නේ පුදුම සංවේගයකින් මිච්ඡර සිල් රකින්න මිච්ඡර භාවනා කරපු මිච්ඡර කෙලෙස් හඳුරන මගේ හිතත් මේකට ගියා කියනොට වේදනාවක් සේවනය කරත් සුඛ වේදනාවක් මේක රංජනය කරත් ඒ පුද්ගල සතිය වඩලා පෙන්නනවා මෙතනදී උඹට උඹේ සරණ විතරයි කොච්චර දන් දීලා තිබ්බත් කොච්චර සිල් රැකලා තිබුණත් කොච්චර පොත් කියවලා තිබුණත් කොච්චර ගුරු ආශ්‍රය කරත් මොන දේ කරත් මෙන්න මේ වෙලාවේදී මේ රුචි අනුව යන්න දෙන්නේ නැතුව අරුචි වුණත් පයේ හිත පවත්වන්න පුළුවන් නම් නිවන. ඒකට කියනවා අශෝකං විරජං ඛේමං. මෙතන ශෝක නැහැ. මෙතන රජස් නැහැ. මෙතන ക്ഷേමය. අතන කිසිම තවුහරණක් නැහැ. වැක්කිරෙන කෙලස්තෝගයක් තියෙනවා. ඒ නිසා මේ දෙකේදී ඒ ඕජාව දෙන රූපේ බලන ගමන්ම මේ යෝගාවචරයාගේ විරත් චිත්තෝ වේදේති කියන ඒකට අභිරමණය නොකරන ගතිය නිසා හිතන්ඩ චිත්තක්ෂණයට හිත ආපහු ආවයි කියලා পায়ට. එතකොට මේ යෝගාවචරය ගැළවිලා තියෙන රූප නොබල ඉඳලා නෙවෙයි රාගේ පහළ නොවිලා නෙවෙයි නමුත් රාගයත් පහළ වෙලා රූපයත් අභිරමණය කරලා නමුත් ඒක ලැජ්ජිත කුක්කුච්චක ගතියකටපත් වෙනවා. මම අමාරුව වැටිලා ඉන්නේ. ඒ නිසා මට දැන් ക്ഷേම භූමියක් තියෙනවා. මට නිර්මල තනක් තියෙනවා. මට නික්ලේශී තනක් තියෙනවා. මට බුදුන් ඉන්නවා. ඒ නිසා මෙතනදී පමා නොවි අර කෙලෙස් සහිත තැනින් නැවතත් තමන්ගේ මූල කර්මස්ථානට එන්න පුළුවන් නම් ඒ නැවත එන ගමන නිර්මල තැනකට එන ගමන නික්ලිෂී තැනකට එන ගමන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා උඹලා වෙනුවෙන් මට කරලා දෙන්න බෑ. ඒක තමන් විශ්ීම තමන් කරගන්න මේ දෙක දිහා දකින්නමත් ඕන. දිගටම වම දකුණු කීක යනකොට මේ කතාව අදාළ නැහැ. අනිවාර්යයෙන්ම අමාරු වැටෙන්න ඕන. අනිවාර්යයෙන්ම රූපයක් දකිනවා, ශබ්දයක් අහනවා, ගඳක් රසක් පහසක් ලබනවා. එතකොටම තමන්ට තේරෙන්න ඕනේ දැන් මගේ හිත මම දැන් මෙතන කියන තුනේ මුල්ලෙන් පැනනවා. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය ගිලිහි ගියා. මම දැන් විපත්තියක ඉන්නේ. ඒ විපත්තිය නමුත් මගේ කඩප්පුලි හිත නැත්නම් කෙලස් බරිත හිත ලස්සන රූපයක් දැක්කා. ලස්සන සද්දයක් ඇහුවා. ලස්සන ගඳක් රසක් පහසක් කියලා අබිරමණය කරනවා, අජෝසනීය කරනවා, බැස ගන්නවා. ඒක නිසා මේ අජෝසනීය අබිරමණය කියන කාරණා එනකොටම ඒක ඕජාව සහිත වුණාට අනාරක්ෂිත බව, කෙලස් සහිත බව නිර්මල නැති බව තේරුම් අර ගැනීමේදී යෝගාවචරයා මේ සක්මනේදී ඇති වෙන ඒකාකාරී ගතිය නිවන වශයෙන්ම සලකන්න ගන්නවා. සක්මන් කරනකොට එන කම්මැලි ගතියට තමයි නිවන කියලා කියන්න දැනගන්නවනම් විරාගය කියලා කියන්නේ මේකටයි කියලා දැනගන්නවනම් තණ්හාවේ අනිත් පැත්ත කියලා කියන්නේ මේ ඒකාකාර ගතියයි කියලා දන්නවනම් ඒකාකාර ගතියට මුස්පීන්තු කතා කතා කරන්න. ඒකාකාරී ගතියට ද්වේෂය කිට්ටු කරගන්න එකක් නැහැ. ඒකාකාරී ගතිය එනකොට හිතාවේ මම අරසයි. මේක කෙලස් නැහැ. මේ වෙනුවට රූපෙට ගියා නම් තණ්හාව තියෙනවා. සංසාරයට අහු වෙනවා. මට දැන් දෙකම ප්‍රතිබන්දේශී දෙක දිරිපත් කළා දීලා තියෙනවා. මම මොකද්ද තෝරන්නේ? මේ රුචි අනෝ ගිහිල්ලා කෙලස් වැගිරෙන මේකට යනවද? එහෙම නැත්නම් කම්මැලි වුණත් ඒකාකාරී වුණත් නීරස වුණත් ස්ථිරතාවයක් නැති වුණත් අර පරණ පුරුදු වම දකුණේ යනවද කියන කාරණා දෙකේදී ආධුනිකයෙකුට අපි කොහොමද ඒත්තු ගන්නන්නේ මේ ඉඳගෙන ඉන්න එක කම්මැලි තමයි. ඒක තමයි නිවන කියන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ කම්මැලිකම තමයි නිවන කියන්නේ. මොකද ඒක ආරස්සයි. ඒකෙදි තණ්හාව ඇති වෙන්නේ. ඒ වෙනුවට නැගිටලා යන්නේ පහසුයි කියලා නැගිටලා යන්නේ තණ්හාව. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. මේ විරාගය කියන කම්මැලිකම, මේ කියන්නේ කෙලෙස් කම්මැලිකම ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ නීරසකම, මේ ඒකාකාරීකම විරාගය මේක ප්‍රතිපදාවෙන් ඇවිල්ලා තියෙන. මේක කෙලෙස් සැට නිසා එන්නේ කියලා. ඒකට ප්‍රමෝදයක් ඇති කරගන්න දන්නවනේ. ඒක සති සම්පජඤ්ඤය කියලා දන්නවනම් ඒකෙන් ප්‍රීතිය ඇති කරගන්න දන්නවනම් මේ භාවනා කරනකොට එන කම්මැලිකම අරමුණත් එක්ක බොහෝ වෙලා එනකොට එන කම්මැලිකම දැනගන්නවා නිවනේ පෙර නිමිත්තක් කියලා. නිවන එන්න තෘෂ්ණාව අඩු වෙන බවට එන පෙර නිමිත්තක් මේකට වෛර කිරීමම විභව තණ්හාවක් වෙන්න ඉඩ තියෙනවා. මේකට මනාප වෙන්න පුළුවන් මනාප වෙන්න කියන අමාරුයි. නමුත් ඒකට ප්‍රමෝදයක් පහල කරගන්න පුළුවන් නම් මේ නීරසකම කියලා කියන්නේ ලොකු ආරස්සාවක්. තෘෂ්ණාව කියන්නේ ඔකේ අනිත් පැත්ත. දැන් මට විකල්පයක් තියෙනවා. ඒක නිසා මේ තෘෂ්ණාවට ඇදෙන ගතිය ඇබ්බැහියට ජම්ම ගතියට ගියාට අපි මේිට ඉස්සල භාවනා කරලා කායනුපස්සන වඩලා හදිසියක් වුණොත් යුද බිමේදී හදා ගන්නලද බංකරයක් වගේ ඇවිල්ලා රිංගන්න තැනක් තියෙනවා මට දැන්. අන්නේ ආපහු රිංගන ගමන තමයි නිතර නිතර පුරුදු කරනවා නිතර නිතර බෝම්බ වදින්න ඕනේ. නිතර නිතර මිසයිල් වදින්න ඕනේ. නිතර නිතර බුලට්ස් වදින්න ඕනේ. එතකොට තමයි ආ දන්නවා බුලට්ස් වදින වෙලාවට ඉබ්බා කට්ට ඇතුලට ගත්තා වගේ කුම්බෝව අංගානි සකේ කලාපේ අනිසිතෝ බික්කු මනෝවිතක්කේ ඉබ්බෙක් තමන්ගේ කට්ට ඇතුලට ඇද ගන්නා වගේ මනෝවිතර්ක කරන්න යන්න එපා. මේ ඇති වෙච්ච කම්මැලිකමට මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා කම්මැලිකම නැතිකරන්න එහෙම නැත්නම් අප වෙතට එන දුක් වේදනාව නැතිකරන්න හිතනවා කියන්නේම මනෝවිතාර රාජ්‍යය. දුක් වේදනාව ආවා. ඔයිට වෙඩි අපි දුක් විඳලා තියෙනවා. මේක මේ දුක් වේදනාව මූණට මූණ තියාගෙන ඉන්නා තාක් තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව කියලා කියන්නේ ආසාවනේ. දුක් වේදනාව නැතිකරන්න ගිය ගමන් නැතිකරන්න හදන්නේ මේක නොදකින්න පතන් කිව්වොත් ඒ වුණා අපිට ඉරියව මාරු කරන්න හදනවා. নানা ආකාර දේවල් කරන්න හදනවා කියලා කියන්නේ ඉබ්බා අඬු පුප්පණ්ඩාල. අඬු පුප්පපු ගමන් ළඟ ඉන්න හිවල කනවා. අඬු ඇතුළට ගත්තොත් හිවලට කන්න බෑ. ඒ ඒ සකේ කපල කලාපේ කියලා කියන්නේ තමන්ගේ කට්ටට සකසඤ්ඤී නෑ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා සයංගුත කියලා වචනයක්. තමා වීම සංවෘත කරගන්න. ඉදරම් පිපිලා රූප ශබ්ද ගන්ධ රස විසි ඕජාවක් කරන්න දෙන්න එපා. ඒ වෙනුවට කයට ගන්නේ ඒක නීරසයි. ඒක නිකන් ඉබ්බදියා බලපුවාම පේන්න තියෙන්නේ මේ උප්පන්දා ඉඳලා සිපිරිගේක ඉන්න සතෙක් වගේ. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වා හිරගේක ඉන්නේ. යන යනතන හිරගේ අරගෙන යන්නේ. මුචාර සුමල් කරුණාරත්නගේ රචනයක් තියෙනවා. පන්තලක මේ ඇතෙකුයි මොනරෙකුයි ඉබ්බෙකුයි තුන් දෙනෙක් ඇති කරනවලු. ඉතින් ඇතා වරින් වර ගෙනියනවලු ඔය නාවණ්ඩයි කොටා දෙන්න ඇරේ මේ ඌටත් කොන්ද කෙදිරි ගන්න දෙනකොට ඌත් ගෙනලා අප්පන්තිය බඳිනවා. ඉබ්බත් ඔය ලන් දෙකක ඇවිදිනවලු මොන රැත් කූඩුවකට දාලා එකයි එහාට යනවලු මෙහාට යනවලු එහාට යනවලු එහාට ඌ කම්මැලිකම ඉන්නකොට ඉබ්බා ගිහලා නේ මොකද ඔබ නිකන් ප්‍රස ගහලා වගේ අප්සෙට් එකේ මොකද කියලා. ඊට පස්සේ කියනවා බලපංකෝ මේ හිර ගෙදරකම ආව දාලා මට එහෙට යන්නත් නැහැ මෙහෙට. ඊට පස්සේ කියනවා ඌ ඉබ්බා ගිහලා උඹට තේරෙන්නේ නැද්ද මම උප්පත්ති මෙහෙර ගෙදරක ඉන්නේ කියලා බලපංකෝ මං ජොලි ඉන්නවනේ. අපි ඉන්නේ කර්ම සිපිරිගේ. ඔය හඳුරන්න බැනට උඹ මේ කුරු කරලා ඉන්නවයි කියලා මම ඉන්න තැන බලපන් මම කොහොමද සිපිරිගේ ඉන්නේ? බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා ඉබ්බ කොහොමද හිවලෙක් ඉස්සරහ පිට අඬුව රසා කරගන්නේ? ඒ වගේ යෝගාවචරයා තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම පිපෙන්න හදන වෙලාවදී පිපෙන්නේ අජෝසනෙන් අබිරමණයෙන් අභිවදනෙන් එනේන අරමුණු විසෙහි බැස ගන්න තියෙන කෑදරකම මේක මගේ කියා ගන්න තියෙන කෑදරකම. ඒ ගැන කතා කරන්න තියෙන අන්ධහැර පාන්න තියෙන අල්ලපු ගෙදෙට්ට කියන්න තියෙන ආසාව මිස සුඛෝපභෝගී ගතියෙන් කත්ත පහක ලාභයක් නෑ. අල්ලපු ගෙදෙට්ට කියන්න විතරයි ඕකේ තියෙන ලාභේ තියෙන්නේ. සුඛෝභෝගී තියෙන්නේ නැත්තම් කැඹිරිල්ලක් විතරයි. අවශ්‍යතාව විතරනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී මේ මාළෝකපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන විදිහට සේවතෝ ചാපි වේදනං වේදනා වින්දත් පස්සතෝ ചാපි රූපං රූපයක් දැක්ක එවං සෝ චරති සතෝ සතියෙන් ඉඳ උත්සාහ කරනවා සතියත් වඩල නැතුව බණතුත් අහලා නැතුව මම මෙතෙක්කල් ගත කරපු සංසාරේ මොන්න තරම් කෙලෙස් උපදලා තියෙනවා. දැන් මේ සතිය පිහිටවලා සක්වන තේරුම් අරගෙන චිත්තක්ෂණයකට පිට පිට ගියාම කොච්චර අනතුරුදායකට තත්ත්වයක්පත් වෙනවා නමුත් මට එන්න gedarak තියෙනවා දැන්. නික්ලේශී තනක් තියෙනවා. නිර්මල තනක් තියෙනවා. මේක ඉස්සර සංසාරේ මට එහෙම නික්ලේශී නිර්මල තනක් තිබුණෙත් නැහැ. සතියක් ගැන අහලා තිබුණෙත් නැහැ. හික්මීමක් තිබුණෙත් නැහැ. එතකොට මට බය වෙන්න දෙයක්වත් තිබුණේ නැහැ. මොකද සංසන්දනය කරන්න දෙයක් නැහැ. දැන් තමයි සතිය වඩනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. පෙර පෙර කරලා ඉස්සලා ඉස්සලා කරපු වැරදි නිසා දැන් පේනවා හිත පිට යන්නේක පරිේශණයට හොඳ අමුද්‍රව්‍යයක්. පිට ගියට ගියාට පස්සේ ආරස්සාව සඳහා කොහටද යන්න ඕනේ කියලා Tamandu ගුරු උපදේශ රහිතව පරෝපදේශ රහිතව දැනගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය කමට අනුසුද්ධ කරන්න ඕන කමක් නැහැ. තාම කියනවනම් මේ කහපාට රූපෙත් දකින්නොද නිල් පාට රූපෙත් දකින්නොද කියලා එයා දන්නේ නැත්නම් ආපහු මේ කතිය ගන්න එකයි කරන්න තියෙන්නේ මූල කර්මස්ථාන කියන එක දන්නේ නැත්නම් කොච්චර කමටහන් සුද්ධ කරත් මූල කාරණාව වැටෙන්නේ නැහැ ඒ කියන්නේ විපස්සනා අනුකූලව පුරුල් කල්පනාවක් ඇවිල්ලා නැහැ විපස්සනා අනුකූලව යහ සංකල්පනා නැහැ ඉතින් ඒ නිසා හැමදාම අර කුණොත් මොකද කරන්නේ මේ කුණොත් මොකද කරන්නේ කියලා දන්නවා මිස මූල කර්මස්ථාන කතා කරන්නෙම නැහැ. නිසා කමඨාන් සුද්ධ කරනකොට කියනවා ඔයාලගේ ආඩපාලි කියන්නේ ඉස්සෙල්ලා ගතු කේලම් කියන්නේ ඉස්සෙල්ලා කණපින්දම් ගහන්නේ ඉස්සෙල්ලා මොකද්ද මූල කර්මස්ථානය කියන්නේ? ඒක හරි ගිය වෙලාවේ කොහොමද කියලා අහලා විස්තර කියලා ඊට පස්සේ කියන්නේ වෙච්චි අතුරු මාර්ගය ගැන අපි කොච්චරක් මේ මූල කර්මස්ථානයේ තුච්ච කරනවද පහත් කරනවද ඒක දෙන්න තියෙන වචනේ තමයි ආනාපානට මූණ වැටුනොත් මූණට මූණ දාලා ඉන්න කිව්වොත් හරිම කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාගනි. අන්න ඒක තුච්ච කරන තාක් ඒ යෝගාවචරය කොච්චර කමටහන් සුද්ධ කරත් එයාට මේ ප්‍රතිපදාව තිත්ත රස වෙනවා. කෙලස් කැපෙනකොට මහලුව කොට දැම්මගේ අපහසුතාවපත් වෙනවා. මේ නිසා සර්වචන්සේ සඳහන් කරනවා මහණෙනි මේ ගමක් අතහැරලා කැලයකට එනවා. කැලයක් අතහැරලා කයට හිත ගන්නවා. කයට හිත ගත්තට පස්සේ ඒක සැපක් නෑ. කයට හිත ගත්තට සැපක් නෑ. නමුත් ඒ ලැබෙන දරතයක් තියෙනවනේ වෙහෙසක්, පීඩිගාන ගතියක්, අපහසුවක්. මේ දරතය නිසා ගමක් දුක් නැති බව තේරුම් අරගනින්. අරණ්‍යක දුක් නැහැ. දැන් තියෙන්නේ මේ කය කියන දුක් ටික විතරනේ. අන්නේ දුක පිළිබඳව දුකක් කියලා හිතන්නේ නැතුව ප්‍රමෝදය කරපන්. සතුටු වියන්. මේක සති සම්පජඤ්ඤය කියන්නේ. එතකොට මේ ප්‍රමෝදය කරන්නේ සතුටු වෙන්නේ සති සම්පජඤ්ඤය කරන මේ කයෙන් එන දරතේ. කයෙන් එන පීරි ගෑම. කයෙන් එන දැවිලි තැවිලි ටික. ඒ කරන්නේ ප්‍රයෝජනයක් සලකලා නැත්තම් gedara හිටියානම් හරක බාන ගැන රත්තරන් මිනිමුතු ගැන නෑදෑයෝ ගැන පුදුමාකාර කරදර. දැන් තියෙන කය විතරනේ. ඒකත් වෙහෙසයි. නමුත් ලස්සන වචන සෙට් එකක් දෙනවා. ප්‍රමෝදෙවෙන්ට ප්‍රීති වෙන්ට සති සම්පජඤ්ඤ පිහිටවන්න පස්සද්ධිය පිහිටව ගන්න සුඛේ පිහිටව ගන්න කියන. මේක මෙතන ඉන්න කිසි කෙනෙකුට ඒකට අදාළ අත්දැකීම් වල සත්ත පහ අඩුවක් නැහැ. ඔක්කොටම අත්දැකීම් තියෙනවා. නමුත් අර කයෙන් එන දරතයට ප්‍රමෝදේ පහට කර ගැනීම නෝන්ජල්කමක් කරගෙන ඉතල තියෙනවා. ඒක නිසා ඒක එනකොටම දැනගත්තොත් මේ තෘෂ්ණාවේ අනිත් පැත්ත. එපා වෙන ගතිය. කම්මැලි වෙන ගතිය. නීරස වෙන. මේකට විරාගය කියනවා. විරාගෝ දෙට්ටෝ ධම්මාන. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය තමයි විරාගය තමයි ළඟට එනකොට මේක ප්‍රතිපදාවෙන් ආවේ කෙලස් කැපුණා කියලා මේකට සතුටු වෙන්න ගත්තොත් ඒ මිනිස්යාට රසලෝලි මිනිස්යා කියන්නේ රස අඳුරන්නේ නැති ගොරකයි කියලා. ඒ ලෝකේ කරන්න පුළුවන් තරම් මොන හරි දාගෙන පාටි දාගෙන රසලා බලන්නනේ. ඉතින් යනුබන බුදුරජාණන් අපිට ඉමි කට්ටක් හොයලා දීලා දීලා සය සංගුතබයන් ඇතුළට ගනින් ඕන කෙනෙක් ඕන රස ස්වාදෙක් ගියාට කමන්නේ. එහෙම අරසා වුණොත් ඒක නිකන් රසවත් නැති හිද්දි බහුල නැති ආශා කරන්නේ නැති චරිතයක් වඩ පත් වෙන්න ඉඩ තියෙනවා හැබැයි Tamanda කෙලෙස් උපදීම නතර වෙනවා විගුණන්න බෑ කවුරක්වත් ඔය ජීවිතය ගන්න කැමති නැහැ ඒගොල්ලන් ඕන කරලා තියෙන්නේ මමත් සැප වේදලා දරුවන්ටත් සැප දීලා අම්මට අප්පටත් සැප දීලා රහටටත් සැප දීලා විශාල සැලසුම් තියෙනවා නමුත් ඒ කරන්න හැම වැඩකින්ම අවුල් කරගෙන ප්‍රශ්න ඇති කරගන්නව වෙනුවට මේ තෘෂ්ණාවේ අනිත් පැත්ත තමයි නීරසකම. තෘෂ්ණාවේ අනිත් පැත්ත තමයි ඒකාකාරීකම. තෘෂ්ණාවේ අනිත් පැත්ත තමයි බය එළවන ගතිය. තෘෂ්ණාවේ අනිත් පැත්ත තමයි තැක කරන ගතිය. නමුත් ඒක ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක්. උපයාගත් එකක් කියලා ඒකට දවසක සතුටු වෙන්න පටන් ගත්තොත් මේ කයේ වෙහෙස කියලා කියන්නේ සතිය පිටලා. කයේ වෙහෙස කියලා කියන්නේ සම්පජඤ්ඤය. මේක සමාධිය නැති වෙන්න පුළුවන් නමුත් සතිය තියෙනවානේ. එලඹ සිටීම තියනවනේ කියලා මේක ගත්තනම් මේක බුදුරජාණන් වහන්සේ දකින්නේ ඒක බාලයෙකුට ගන්න බෑ කියලා පොඩි වයසේ. අවුරුදු 7 වෙනකොට ගන්න පුළුවන්. අවුරුදු 7 වෙනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. මේ කයේ දැනෙන වේදනා සැප දුක් අදුක්කම සුඛ කියන පැත්තක දාන්න. මේ වේදනාව විශේෂයි. ද්වේෂ කරන්නේ නැතුව මේ ඉන්නා බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ත වෙච්ච නැති බවට, කම්ම සිහි නැති වෙච්ච බවට මේ වේදනාව අපිට සාක්ෂි වෙනවනේ. ආන්න ඒක ඉස්සර කරගන්න ගිය ගමන් තෘෂ්ණාවේ අනිත් පැත්ත හොඳට දැනගන්න පුළුවන්. නමුත් අපි සදාකාලිකවම මේ ඒකාකාරීකමට වෛර කරනවා. මේ කම්මැලිකම තියක් කියලා මේක දානවා. ඒක නිසා ඒක පාළු ගතියක් වෙනවා. ඒක පාවෙන ගතියක් වෙනවා. ඒ නිසා වන්දනාව වන්දනාව යන්ටන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් මොනව හරි පාළු වෙච්ච ගමන් වැඩක් දාගන්න. මුළු දවස පුරාම බලන්න හුදකලාව අපි ළඟට එනකොට අපි කොච්චරක් රූප වාහිනී ළඟ තියාගෙන ඉන්නවද? සද්ද ශබ්ද වාහිනී ළඟ තියාන ගන්ධ රස පහස දාගෙන ඒ එව්ව බොත්තම් තද කර කර අර එන හුදකලාව මේ රසස්වාදය හරහා විඳවනකොට මේ අපි ලබලා තියෙන්නේ සැපක්ද උපයපු පොහොසත්කමක්ද නැත්නම් යම ලෝකේ යමපල්ලොද කියලා මේ ඉඳුරන් පිටතට අදින්න හදාගෙන තියෙන උපකරණ ටික අපි අපේ යමපල්ලොද එහෙම නැත්නම් අපිට හම්බෙන විවේකේ විනාශ කරන්න ආවෝ අපිට දෙන තියෙන බරපතලම දඬුවම් දෙන එකක්ද කියලා බැලුවොත් මේ එකම උපකරණයක්ව පයින් ගෙදර ඇවිල්ලා නැහැ ගිහිල්ලා වඩම්මගෙන අවිලා තියෙන්නේ. අන්න ඕකට තකතිරුකම කියන්නේ. උඩ අවිද්‍යාව කියන්නේ ඒ උපකරණ නිකන් ඇවිල්ලා පෙන්වන්නේ නැහැ. ඒකට බදු ගෙවන්න ඕනේ, ඒවා සුද්ධ කරා පවිත්‍ර කරන්න ඕනේ, වැඩ කොටකට කඹරන්නත් ඕනේ. කඹරලා ඉවරලා හොඳට විවේකී හම්බ වෙච්චලාදී ආ කාලවරෙන් කියලා ඉඳා කියලා දෙන්න. ඉතින් කියනවා බැරිද ස්වාමීන් වහන්සේ මේ මේ gedare ඉඳලා නිවන් දකින්න බැරිද? කන රත් වෙන්න දෙකක් දෙන්න හිතෙනවා. උන්න නිවන නෙවෙයි ඕනේ gedara. ප්‍රශ්නේ ඉස්සල්ලාමනේ gedara ඉඳලා නිවන් දකින්න බැරිද? නිවන් දකින්න සාහස බැරිද කියලා වුණා නම් ඒක ටිකක් ව්‍යාකරණ නුකුරයි. gedara තමයි ඉස්සර වෙලා තියෙන්නේ. ඒ තරම් කඹරනවා. ඉතින් ලෝකේ කවම කවදාකවත් උපත්තියේදී පැවිද්ද ලැබිලා නැහැ කාටවත්. කොයි එකත් ඔය භාගයත් පරිපු කාලා තමයි පැවිදි වෙන්නේ. ඊකිනසා පැවිද්ද මං ඉස්සරහිදී පොඩි කාලේ මේ පැවිද්දෝ කියන જાතිය වදනකොටම ඔහොම එනවා ඇති කියලා මම ඉන්නේ කාමභෝගෙට මම තියෙන්නේ මම ඒකට හොඳටම කාමභෝගී ඒ පැවිද්ද වෙනම જાතියක් කියලා ගොඩාක් කල් ගියා මට තේරෙන්න මේ සාමාන්‍ය gedara dure ඉන්න මිනිස්සු තමයි පැවිදි වෙන්නේ කියලා ඉතින් ඒ වගේ ඒකේ පේන්න තියෙන්නේ අපේ චින්තනය කොච්චර වාල්ද කියන එකයි අපේ චින්තනයේ කොච්චර බාල්දුද කියන එකයි. හැම වෙලාවෙම අර හදිසියකට කාමයේ අවශ්‍ය ගන්න පුළුවන් බඩු ටික ළඟ නැත්තම් නිකන් උණ වගේ ඇඟට. අරණ්‍යයකට ගියාට පස්සේ සරුවචංශය සඳහන් කරලා තියෙනවා. මහණි අරණ්‍ය වාසී වීමේ ලාභේ මොකද්ද? හැන්දෑවක ගොම්මනක යනකොට උඹ මුලක් කියලා අඩිය තියන්නේ සර්පෙක් නම් කාලා මැරෙනවා කවුරුත් නැහැ. කොච්චර සැපද කියලා අහනවා. ඕක කිව්වොත් මේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකට නඩු දායි අපි. එහෙම වෙන්න දෙන්න පුළුවන්ද මේ පොලිමට පෙන්නනවා ගලක පය හැප්පිලා වැටෙනවා කෑ ගැහුවට අහන්න කෙනෙක් නැහැ එච්චරයි. ඔය සැපේදී ඔය එක්කෙනෙක් මැරෙන්න යන්න බලන්න ගෙදරට බට වෙලා ඉන්න කට්ටිය ඕගොල්ලන්ට දෙන වද කොච්චරද කියලා බලන්න. එක්කේ කුටුවක්වත් බෑ මේ ඉක්මනට මැරෙන්නේ ඉස්සෙල්ලා ස්පිරිතාලෙට ගෙනිච්ච නැත්නම් ඔන්න වගකීම් මිස්ට කරේ නැහැ. ගිනිච්චට පස්සේ දොස්තරට බෑ නායෙන් බටයක් දාන්න නැතුව බෑ. කණෙන් බටයක් දාන්න නැතුව බෑ. බඩ හිල් කරන්න නැතුව බෑ. ඔක්කොම දුන්නට පස්සේ කියන්නේ මොනව කරන්නද නැත්නම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා. ඒ කලියුතු අද ටික දෙන්න ඕනේ. ඉතින් මැරුණාට පස්සේ ලියනවා ඔපරේෂන් එක සාර්ථකයි ලෙඩමලක්. ඒක නෙවෙයිලු ලියන්න ඕනේ. ලියන්න ඕනේ අපායට ගිහිල්ලා කරන්න තියෙන ටික කරලා තියෙන විනයට කරදර කරන්න එපයි කියලා ලියන්න ඕනේ මරණසාතිකේ. නෑදෑයෝ නැති තැනක මැරුණා නම් ස්වභාවික මරණය. නෑදෑයත් එක්ක නම් මැරෙන්නවත් බෑ. මැරෙන්නවත් එපා. එචා යහකන් දෙහිටපු අපේ මේ දේවානන්ද මේ දේවගොඩ ස්වාමීන් වහන්සේ කවදාවත් ස්පිතාලෙ ගිහිල්ලා නැහැ. අන්තිම වෙලාවෙත් කිව්වේ කිසිම බෙහෙතක් බොන්නෙත් නැහැ. ඒ හිතා ගන්න බෑ මනුස්ස ලෝකේ එහෙම මිනිස්සු ඉන්නවද කියලා. ඉල්ලීම මොකද්ද? සත්පුරුෂයෙන් ඉල්ලන්නේ මේ මරණ මට මැරෙන්න දෙන්න මගේ කුටිය. ස්වභාවිකව. අද ඉල්ලුවොත් එහෙම අපිට ඉන්ෂුරන්ස් කෝපරේෂන් වලින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නඩු දානවා. අපිට අපේ ස්වභාවික මරණය නැති කරලා දෙයි. ඉතින් මේ තරමට වාල් වෙච්ච නිසායි බුදුහාම කියන්නේ කැලියට ඵලයක්. කැලියට ගියාට පස්සේ දැන් නම් කැලියට ගියාට පස්සෙත් ඒවා තියෙනවා. දැන් අපිටත් තියෙනවා මෙඩිකල් ස්කීම් එකක්. දැන් මේ රිට්‍රීට් කරන කට්ටියට එහෙම හදිසියක් වුණොත් කාර් එකක් නැති බවට වෙන ඊමේල් වගේක් ගියා. පහුවේ දවසල හෙන්න ගිහිච්චාවේ මැරිච්චාවයි මේ හිල් අරගෙන ඉල්ලලා මැරුණාම කොච්චර ජොලි දප්පා. ඕමම පරියන්කේ මෙහෙම ඉඳදී හක් ගාවන ඉවරයි. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා කාට හරි පුළුවන් නම් බද්ද පරියන්කේ ඉන්නකොට එහෙම මැරෙන්න මොනතරම් ආදර්ශයක්ද? පින්න පාත යනකොට පාත්‍රෙ පිටිම පාරෙන් පල්ලට වටන මැරුණා නම් කොච්චර ආදර්ශයක්ද කියලා. ඒ කියන්නේ අපිට වෙත පැමිණෙන දුක පිළිගන්න අපි කැමති නෑ. විත පැමිණෙන දුක පිළිගන්න කැමති නැති අපි මේ සමාජයට අපි දීලා තියෙන මේ චිත්ත රූපේ. මේක භව තණ්හාවට වැඩෙනවා. ඉතින් ඒ නිසා මේ කැලේකට ගියාට පස්සේ සරුවච්චාන්සේ පෙන්වන ආනිසංසට එකෙන් පෙන්නනවා සර්පෙක් කෑවයි කියලා, පය පැකිලා වැටුණයි කියලා කවුරුත් නැතිකම පුදුම සතුටක්. එතකොට තමන් වෙත පැමිණෙන සියල්ල අමතර දුක් නෑ. මේ දුකට ලෑස්ති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාපච්චා තණ්හා කියන තැන මතුවෙන සැප වේදනාව හෝ දුක් වේදනාව දෙකට සමසේ හිත දෙන්න පුළුවන් නම් ඉතින් ගාක් ගලක් වෙන්න ඕනේ නැත්නම් කරන්න අමාරුයි. එතන තමයි රහස තියෙන්නේ. එතකොට තමයි නිතරම තේරෙයි ගත කරන හැම චිත්තක්ෂණයක්ම බැලීමක්, ගත කරන හැම චිත්තක්ෂණයක්ම දැවිල්ලක්. මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඔක මකන්න යන්න එපා. පැමිණෙන එක බාර ගන්න. බාර අරගෙන විතර පැමිණෙන දුකට වෛර කෙරුවේ නැත්නම් දුකත් එච්චරම දරුණු වෙන්නේ එතකොට තියෙන්නේ භාවනාවේදී ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය ඉතින් හුඟ දෙනෙක් හිතනවා මට එච්චර දැරීමේ ශක්තියක් නැහැයි කියලා උරගා බලන තෙක්. උරගා බලන්න ගියොත් ඕන විද දැරීමක් දරන්න පුළුවන්. ඒක ටික ටික ටික ටික දිනු කරනවා. මේ නිසයි සරුවචනචේ සඳහන් කරන්නේ පුළුවන් නම් මේ ආර්ය පරිශ්‍රයේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කිෂ්ටි බියදී භද්‍ර යවුණේ කරන්න. එතකොට ඉදිරිපත් වීමේ සෙල්ලක්කාර ගතිය වැඩි. කරගත්තොත් තමයි තේරෙන්න පටන් ගන්නවා ඇති කරගත්ත ශක්තිය ඕනම දෙකට යොදවලා බලන්න පුළුවන්. නමුත් ඒ ධර්මය, ඒ කියන්නේ මේ විරාග ධර්මය, එහෙම නැත්නම් මේ භාවනාදී මතුවෙන මේ කම්මැලිකම, නීරසකම, සුභවාදීව බැලීම, එහෙම නැත්නම් මේ පැමිණි දුක් පැනිරහයි කියන එක අද ගැඹුරු බණක් වෙනවා. ගැඹුරු බණක් වෙලා මොකද ඒ තරම්ම අපේ හිත පුංචි වේදනාවටත් කරාරින්න හදලා තියෙනවා. ඒ වගේම අපේ කට්ටිය වට වෙලා ඉන්න අපේ දරුවන් අම්මට තාත්තටවත් වේදනාව එන්න දෙන්න එපා. වේදනෙන් දෙන්නේ නැති වෙන්න ක්‍රම හදලා ඒ ඒ චිද්දිත් වේදනාවොත් ඒ වේදනාව දෙන ක්‍රම මරන්න ඕන. විනාශ කරන්න ඕන. විස බීජ නැසනවයි කියන වචනේ අරගෙන බලන්න අපි කොහොමද ජීවත් වෙන්නේ විස බීජ නැසලා? අපිත් විස බීජ වලින් පරිණාම වෙලා ඉවිල්ලා තියෙන්නේ. ඒක ජීවි ශෛලියෙන්ගේ පරිණාම වෙලා තියෙන්නේ. උන් මරනකොට අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි RNA DNA 70%ක්ම බැක්ටීරියා. බැක්ටීරියා RNA DNA තියෙන ඌව මරලා අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා විස බීජ නාශනේ වේදනා නාශක මේ ලොකු සංහසේ සඳහන් කරනවා මේ නාශක වගේ වචන නිතර පාවිච්චි කරොත් උහුණියමක් වෙනවයි කිය. වචන ඇහෙන්නවත් කියන්නේ බා. කවුරුවත් නැසලා අපි කොහොමද ජීවත් වෙන්නේ? නිසා සියල්ලම සමග එක්ක මෛත්‍රිය හෝ මේ වෙත පැමිණෙන දුක ඉවසා දරා ගන්න ගියාම ඒ නාසක ඉව මොනක්වත් ඕනේ මේක දරන්න ලේසි. මොන්ට එක නෝන්ජල්කමක් කරගත්තොත් දුප්පත්කමක් කරගත්තොත් නොදැනුවත්කමක් කරගත්තොත් ලෝකේ ඉන්න හොඳටම නොදන්න කෙනා බුදුහාමුදුරුවෝ තමයි. නමුත් බුදුන්සේ සියල්ල දැනනයි කතා කරලා තියෙන්නේ මේ වෙනකොට දැන් අපි අද හත්වෙනි දවස් අටවෙනි දවස් නැවිලා තියෙන්නේ මේ වෙනකොට මේ පරියන්කේකදී නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානදී මේ සක්මනකදී යම් වෙහෙසකර තත්වයක් යම් අසහනකාරී සත්‍යයක් මුවින් නොබැන ඉවසලා තිබුණා නම් ඒකට තමයි භාවනාව කියන්නේ. මුවින් නොබැන ඉවසගෙන හිතින් බයිනවා කියන එක නෙවෙයි මුවින් නොබැන මේක ඉවසන්න පුළුවන් ශක්තිය ආගේ කරා නම් ඊගා රිට්‍රීට් එකකට මේට වැඩි ප්‍රබාසයක් ඉවසන්න පුළුවන්. ඊගා රිට්‍රීට් එක මේට වැඩි ඉවසන්න පුළුවන් වෙයි. ඒක තමයි අපි නිස්සන්වනේ දායාද කරන්න හදන්නේ මිස ඔය මොන්නම જાතියේවත් අත්දැකීමක්වත් විපස්සනා ඥානයක්වත් එහෙම නැත්නම් මාර්ගඵල ඥානවත් නෙවෙයි. ඒව ඒකට හම්බෙන අතුරු ඵලයක් විතරයි. ඒක නිසා මරණ චිත්තක්ෂණයේදී උදව් වෙන්නේ අපිට හයිය හත්තේ තියෙන වෙලාවේදී අපි මෙන්න මේ දුක් විඳලා තියෙනවා. භාවනාවක් වශයෙන් ආධ්‍යාත්මයක් වශයෙන් ඒ නිසා මරණ දුක එනකොට අපි පෙරහුරුවක් ඇතුළේ ඉඳලා තියෙනවා. ඒ නිසා වේදනාවක් පාස වේදනාව ගැන අවදි වෙනවනම් වේදනාපච්චය තණ්හා වෙනවට වෙනුවට වේදනාපච්චය පඤ්ඤා එනේන වේදනාව පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේ ධර්ම ඒ ඇති කරගන්න දැනුව ඕනම කෙනෙකුට සර්ව සාධාරණයි. ඒ වගේ මේ කාන්තිය බුදුහාමුදුර සඳහන් කළ තියෙනවා ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට යනකොට මේ දැනුමේ වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා නා කියන උනත් වටිනවා. නා කිච්චෙන්දත් වටිනවා. හැබැයි හොඳම එක නම් කුලුවන් තරම් තරුණ වයසේදී මේක අඳුල්ලා දුන්නා නම් ඔය ජීවිතේ පිළිබඳ ඔච්චර බය වෙන්න දෙයක් ලෙඩ වෙයි අන්ධභාග වෙයි පිළිකා වෙයි කියලා බය නැතුව මොන දෙන්න පුළුවන්. ඒ නිසා නිවන විතරක් නෙවෙයි ජීවිතේටත් සාර්ථකව මුණ දීමට පුළුවන් තරම් වේදනාව එනකොට ඒකට එන ද්වේෂය පැත්තකට දාලා පඤ්ඤා පහල කර ගැනීමට දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා